අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න විමුක්තිය පිළිදත් මේ කාලය වේක ගන්න බලාපොරොත්තු වෙන්නේ දවසේ ධර්ම දේශනාව සඳහා ශිරු දිනායක නාථපත්‍රා සාදුකාරය පවතුම් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ආකින්චඤ්ඤස්ස සම්භවං යත්වා නත්ති සංයෝජනං ඉති ඒවමේතං අභිඤ්ඤාය තතෝ තස්ස විපස්සති ඒතං ඥානං කතං තස්ස ගාත්මනස්ස උසීමතෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ ශාන්තාගමින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්ත මේ පෝසාර මානව සූත්‍රයේ පොතේ සඳහන් අවසාන කතාවයි අද දවසේ මාතෘකාව සිදිත්‍රි තිබේ ඒක පොත් පෙරලා බලන කෙනෙකුට සූත්‍ර පිටකේ කුද්ද කෙනකායේ සූත්‍ර නිපාතේ පාරායන වර්ගයේ ඒ පෝසාර මානව පුච්චා යන සූත්‍ර ශීර්ෂය අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් අද අපි මේ ආපු කතාවට අපි ආවේ පසුගිය දවස්වල දේශනාවෙන් මතු කරගත්ත විදිහට සූත්‍රයේ සඳහන් විදිහට නිදානිය පසුබිම නැත්නම් ඉතිහාස කාරණාව තේරුම් ගැනීම. මේ පෝසාර මානුක්‍ය ආදී තරුණයා පෝසාකින් තරුණයා සර්වඥාන්සේ වෙත ඉදිරිපත් වෙලා තමන්ගේ හිතේ කිසි නැති භාවනා තත්ත්වයක් විඥාන තත්ත්වයක් විස්තර කරනවා. පාලි භාෂාවෙන් කිසිවක් කියන වචනේ සඳහන් කරන කිංචන කියන වචනේ. ඒ නිසා හිතේ රූප රූප සංඥාවක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් විඥානයේ තියෙන බවක් තියෙන කිංචන කියනම සඳහන් කරනවා. ඒකටම සර්වචක්‍රාන්සී පරියාය පදයක් විස්තර කරනවා. ඒක නැත්තම් සමානාර්ථයක් දෙනවා. කිංචන කියන්නේ අකුසල කියලා. ඉතින් යම්ම රූපයක් හෝ රූප සංඥාවක් තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා හඳුනා ගැනීම ශේෂයක් තියෙනවා ඒ තියාගන්න අකුසල. එතන කිංචන කියන වචනය අකුසල වලට පරියාය පදයක්. නිවනට කියනවා අකිංචන කියලා. එතකොට මේ භාවනා කරන යන කියනවා මේ නිවන හොයාගෙන යන කියනවා එක වෙලාවකදී නැති කිංචි කිසිවක් නැත කියන්න පුළුවන් මානසික මට්ටමකට එනවා. ඉතින් ඒකට ඇවිල්ලා ඒ භවයේ ඇලි බැලි ඇලි බැලි ගන්නවා. එවනතරේ කරදරකම් කටු වාශය කරදර කෙනෙක් කරදර වලින් තොර තත්ත්වයකට ආපුවම අර දිවිචකම් කටු වලට සාපේක්ෂව මේ නිරවුල් භාවය අකිංචන භාවයට ඇලි බැලි ගන්නවා. එතකොට එතනත් නිවනින් මෙපිට විඥානීය රඳා පවතින විඥානයේ දැක් ගැහෙන විඥානීය ප්‍රතිස්ථාවක් ලබන මට්ටමක් තියෙනවා ආයතනයක් තියෙනවා ඉදිරියට පැතරන ගතියක් තියෙනවා ඒ ආයතනයේට අකිංචන ආයතන කියන වචන දෙක එකතු කරලා ආකින්චඤ්ඤායතන එතන අකින්චන ආයතන කියන එක වෘද්ධියට පත් වෙනවා තමයි ආකින්චඤ්ඤායතනෙ කියලා බණපොත සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පෝථාල මානවකයා තමන්ගේ හිතේ තියෙන රූප සංඥා විභූත කරන විභූතං රූප සංඥාය අනිකෝ සියලුම කය සම්බකාය පහයි වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඊතුරු පංචස්කන්ධේ ඊතුරු එක ප්‍රහාණය කරලා අභ්‍යන්තර බාහිර කියලා දෙකක් බෙදා ගන්න බැරි මට්ටමට ඇවිල්ලා ඉන්න කිසිත් නැති මේ తত্ত্বය මොකක්ද ස්වාමීන් වහන්සේ කියලා තමයි බුදුචානන්සේගෙන් අහන්නේ. ඒතකොට බුදුචානන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ કોઈ තනගහරි විඥාණයට ගැවුරන કોઈ තනගහරි විඥාණය ප්‍රතිස්ථානයක් ලැබුවනම් ප්‍රතිෂ්ඨාවක් ලැබුවා නම් ඒ සියල්ලම මම දන්නවා. මම ඒ ටික තමයි මේ බුද්ධ කෘත්‍ය සම්පාදනය කරනවා කියලා භාවනා කරනවා කියන කරේ. ඒ නිසා ඔය කියන යමක් නැහැ කියලා එහි බැඳීගෙන නැවතීගෙන ටැක්කීගෙන පදනමක් හොයාගත්ත ඔය தත්ත්වෙ මම දන්නවා. ඒ தත්ත්වයේදී විමුක්තිය කියලත් ඔබ හිතන්න ඉඩ තියෙනවා. ඒ වගේම ආරායනයක් කරගන්න තියෙනවා නිකන් පිහිටක් කරගන්නත් පුළුවන් මෙච්චර භාවනා කරලා යන්තම් කිසිම ඝර්ෂණයක් නැති කිසිම පීඩාවක් නැති කිසිම දුකක් නැති ධාරතයක් නැති දෙවිලි දෙවිලි තැනට ආවයි කියලා එහෙම අහුවෙන අහුල්ලකුත් මම දන්නවා කියන වගේ උත්තරජි සඳහන් කරන එහෙම ආයතනයක් තුනට ගැහෙන්න තැනක් තියෙනවා මෙත් ඇහිවෙන්න තැනක් තියෙනවා ගලන වතුරේ දියසුලිය වගේ එක තැන කරකැවෙන්න තැනක් තියෙනවා අන්න ඒක මම දන්නවා. එතකොට මේ ඕසාර මානව කැලපත්තේ බලනකොට තමයි මේ උත්සාහ කරපු මානසික தত্ত্বය එතන විඥාන தত্ত্বය තේරුම් ගන්න ඕ තවත් කල්යන දෙකක් ලැබිලා. නමුත් සර්වචන් වහන්සේ මේ හඳුනාගන්නේ ඕසාර මානව කැලපින් විස්තර කරන නතුව සර්වචන් වහන්සේ විසින් හඳුනා ගන්න ලද්ද ආඩම්බරෙට කාරණාවක් නෙවෙයි ප්‍රහාණය කළ යුත්තක් කියන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන. ඉතින් මේ විදිහට යම් කෙනෙක් භාවනා ජීවිතේ හෝ නැත්නම් ඉදින්දා ජීවිතේ හෝ තමන්ගේ ජීවිතය හැමච ලොකු ජයග්‍රහණයක් හොඳක් හම්බ වෙච්චාම ඒක සාමාන්‍ය ගුණෝත්තර සිල්ලුට විල ප්‍රකාශ කරන එක ඒ ශිෂ්ට සමාජයේ හැටි. ඉතින් බුදුජානනාථලා කරත් ඇවිල්ලා එක එක කරා එක එක විදිහට තමන්ට දුආදාරවන් නම් වෙච්චිවා නම් නම් ආරකාර සම්මාන සිලෝ කොයි එක හම්බ වුණා එන්නතන් ධ්‍යාන වශයෙන් රූප ධ්‍යාන රූප ධ්‍යාන ලැබුණා එන්නතන් විපස්සනා ඥාන මාර්ග ඥාන ඵල ඥාන ලැබුණා කිහිල්ල හෙලි කරන ගතියක් තියෙනවා මොකද බුදුජානක වංශය කියන හොඳට පිළිබිඹුවක් ඇති කරලා දෙන්න පුළුවන් කණ්ණාඩියක් කොටිකක් උන්වහන්සේ ඉදිරියට ගියාම තමන්ගේ පිළිබිඹුව පේනවා ඒ වෙනම බුදුජානක තාණිකේ ඉන්නේ තත්ත්වේ පේනවා ඉතින් බේනකොට ඉස්ලාම් බුදුජානනාචි කරන්නේ යාගේ தত্ত্বය හඳුන්වා දීලා ඒත්තු ගන්නවා. ඒ නිසා බුදුජානනාචිගේ දේශනා ක්‍රමය දෙතෑවරයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉති උත්තර භාගයේ ද්වේමේ භික්කවේ තථාගතස්ස දේශනා පරියායන භවಂತಿ කතනේ ද්වේ අච්ඡයන් අච්ඡයතෝ පස්සත අයන් පතල ධම්ම දේශනා අච්ඡං අච්චේතෝ දිස්සා තත නිබ්බින්දත විරංචත විමුච්ඡත අයං දුතිය ධම්මදේශනා කියලා බුදුජාන විශ්වාසී කියාපු කතාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ කනට වැටිලා සිහි කරලා මේ ධර්ම සංකායනාවල විදිහට කරලා තියෙනවා තථාගතයන් වහන්සේගේ දේශනාව විශේෂයෙන් මේ ප්‍රායෝගික පැත්තේ දේශනා දෙතරවලයි එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්වන්නේ ඒකේ නැත්නම් ඒකට වෙලා කියනවා මේ ඔය ඉන්න තැන ඒක වැරද්දා කියලා බත් කියන්නේ. ඉන්න තැන හරියට දැනගන්න. එහෙනම් තමයි රෝග නිర్ణයක් කරන්නේ. ඒකේ පළවෙනි ඉන්චා දේශනා පළවෙනි කොටස තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකින්න. දෙවෙනි එක තමයි මේ දැක්ක වැරද්ද එකෙන් වෙන්වෙන්ට බෙහෙත් කරන්න සුව වෙන්න සනීප කරගන්න. ඉතින් අපේ ඉදින්දා ජීවිතේ ලකිනෝද අපි පටවවල තියෙනවා. අපි මේ වැරද්ද මොකක්ද කියලා දැනගන්න ඉස්සෙල්ලා බ්‍රේක් කරනවා. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. ඒක මේ රෝග ලක්ෂණ හරියට නිර්ණය නොකර බෙහෙත් දුන්නාට පස්සේ භයානක සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙනවා බෙහෙතින් හටගත් දෙයක් කියලා. ඒක කවදාවත් සැලෙන්න කරන්නේ නැහැ. වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙනවා මේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා එකක්. වරදවල බෙහෙතක් දුන්නොත් ඒ බෙහෙත නිසා හටගත්ත දෙලේ විෂ බීජයෙන් හටගත්ත ලෙඩට ඉතාම භයානකයි. ඒ නිසා අටුවචාන් වහන්සේ අපේ බුදුම සාචාර්ය වහන්සේ සඳහන් කරලා තියෙනවා බෙහෙත්ජ්‍ය සමුක්තිත රෝගෝ විආතිකිච්ඡෝ කියලා. ලෙඩේ ගන්න නැතුව මේ බෙහෙත් දෙන්න හදනකොට ඒ බෙහෙතෙන් නිකම්ම නිකන් හරින්නේ නැහැ. ලෙඩක් හටගන්නවා. ඒක දෙකදාකසනින් කරන්නේ. අර වෛද්‍යින්ද ඇතෙන් ඇවිල්ලා තියෙන්නේ. අද මේ අවුරුදු 100ක වෛද්‍ය විද්‍යාව දියුණු කරලා වෛද්‍ය විද්‍යාව විසින් සුව කරන්න බැරි පිළිවෙලට පොර ආශයක් මනුස්සයට කරලා තියෙනවා. කිසිම වෛද්‍ය ඉර්සින්නාන්ත කෙනෙකුටවත් විශේෂඥයෙකුට ඒක සනීප කරන්න බෑ. මොකද මේ බෙහෙත පිළිබඳව වැඩි විශ්වාසකින් දෙනවා රෝග නිర్ణය කරන්න නැතුව. ඉතින් වශයෙන් බෙහෙත මාත්‍රා වැඩි වෙච්ච ගමන් මේ ශරීර පද්ධතිය එනමනා තත්ත්වයට එනවා. අනිත් වගේ ඒක නැති කිරීම සඳහා සර්වචන් වහන්සේ සතහට වන බව දුකට වේදනා. භව රෝගය නැති කිරීමට මුද්‍රාචි බෙහෙත දෙනකොට බෙහෙත නෙවෙයි ඉස්සර කරන්නේ. ලෙඩේ හඳුනගන්න. ලෙඩේ හඳුනගෙන ඉවත් බුදු දන්නාචි නෙවෙයි කරන්නේ. ඒකට පාර්ශවයට අනික් පාර්ශවයට එක්ක කාටද මෙන්න මේකද ලෙඩේ. මම මේ කියන දේ හරියට. මේකද ඔය කියන්න හදන්නේ කියලා. අන්න එතන තමයි කමඨාන සුද්ධ කිරීමේ තමාරුම තැන. ඒ කතා කරන්න හදන්නේ මොකද්ද කියලා. ඒ බෙහෙත නිර්ණය කරන්න ඉස්සෙල්ලා දෙපක්ෂය තේරුම් ගත්තොත් එකෙන් තේරුම් ගතට වැඩි හොඳයි. ඉතින් ඒක සර්වචන් වහන්සේ දේශනා විලාසයක් විදියට නැත්නම් උගන්වීම් ක්‍රමයක් විදියට කවුරු මොන ප්‍රශ්න කියාගෙන ආවත් එනනම් කවුරු මොන විදියට හරපාගෙන ආවත් නැත්නම් ඉස්ලාම් කියනවා මේ කියාගෙන මේ සිද්ධුවද මේ. ඉතින් ඉන්දු දෙන්නටම සමාන කෙරුවට පස්සේ තමයි සුප්තිමේ පැත්ත, බෙහෙත් තුඩුලියේ පැත්ත, සනීප කරන පැත්ත කතා කරන්නේ. ඉතින් ඉස්ලාම මේ පොදාන මානවිකට කියනවා ඒ නිසා ඔය කියන தত্ত্বය මම දන්නවා. මේ හිතේ ගුණක්වත් නැහැ. රූපාකාරයක් නැහැ, ඒකලීචයක් නැහැ, සංඥාකාරයක් නැහැ, වේදනාකාරයක් නැහැ, සංස්කාරාකාරයක් නැහැ, විඥානාකාරයක් නැහැ. නමුත් මේකට ඔබේ බන්ධනයක් තියෙනවා, මනාවයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. මේක විමුක්තිය කියලා හිතන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේක මට සරණට පිහිටට උදව්වට නිෂ්ඨාවට කියලා මේක මතන දාපවතුන ගතියකුත් තියෙනවා. ඒක නිසා මම දන්නවා දැන් පොතන් තියෙන්නේ කියලා. කියලා යාට බුදුජානකසේ යෝජනා කරනවා මේ කෝසාල මානකකටේ එහෙමද නැද්ද කියලා. ඒක තමයි රෝග දීන අවස්ථාව. අන්නේ ඒක ධ්‍යාන භාවනාවේ එහෙම නැත්නම් සමත කොටසේ සදාන් වෙලා තියෙන මේ ආකින්චඤ්ඤායතන කියන්නේ කිසි නැහැ. තිබිච්ච දේවල් දැක දැක දැනගෙන ගිවන් කරලා ඒ ආයතනයක පටල වෙන පුළුවන් තැනක්. ඒක කුඤ්ඤා කුඩාරම ගන්න පුළුවන් තැන. කුඤ්ඤා ගන්න පුළුවන් තැන. අන්නේ தত্ত্বය එකඟ කිරීමක් මේ දෙන්න යෝජනා ඉස්සර කර ගැනීම කරන්න. ඉතින් මෙතනදී තැරෙන මේ භාවනා මේ මට ප්‍රතික්‍රියක් වේවා. එතන චින්තනය වශයෙන් කල්පනා කරන කෙනෙකුට වේවා. එතන සූත්‍රමය වශයෙන් අහන කෙනෙකුට වේවා. කෙනෙකුට ප්‍රශ්නයක් කියනවා මේ කිසිත් නැත්තම් ඒක බැඳීමක් ඇති වෙනවා. අකින්චඤ්ඤණ කිංචනං යමක් තියෙන බැඳීමක් ඇති වෙනවා. මේ බැඳීමක් මේ කිසිවක් නැති බවට බැඳීමක් ඇති වෙන්නේ කොහොමද කියන එක ඒ ඒ තත්තර ගියේ කෙනෙක් කියන්න කැමති නෑ මට මේකට දැන් බැඳීමක් හෝ තරහක් හෝ මනබම්නාව තියෙනවා කියලා. නමුත් සර්වඥයන් තනක නිවන නොවෙන්නේ තාම මේකට මනබම්නාව තියෙනවා. ඒ කියන්නේ තාම කෙලෙස් තියෙනවා. මේකේ කෙලෙස් නෑ නමුත් මේක විදෙහි මනබම්නාව තියෙනවා. අන්න ඒකට නිදර්ශනයක් තමයි ආලාපාරම කියන තාපසය. සර්වඥාචී වරත කාලේ සුරක්‍රියා කරන කාලේ ඉස්ලාම් ගියේ තාපසයට. එයාලට තියෙන්නේ මේ අකිච්ඡන්දන. ඉතින් එයා ඒක නිෂ්ඨාව කියලා හිතාන ලෝකෙට මෙන්න මම විතරයි එකම ගුරුවරයා කියලා. විශාල ගෝල පිටසක් හදාන ඒගොල්ලෝ කොහොම හරි ඒ සීල් මට්ටමක පිළිතුරගෙන රූප ධ්‍යාන ඇති කරලා අරූප ධ්‍යාන වල මේ තුන්වෙනි එක අකිච්ඡන්‍ය ආයතනය ආයතනයක් වඩපත් වෙන ආයතන ලොක්ක වෙලා මේ පිළිතුර උගන්නන එක රට්ටු පිළිගත්තා වටිනා දෙයක් වෙලා තිබිලා තියෙනවා. ඉතින් මේ සිද්ධාර්ථ ගෞතම තාමතුමන්තෝ දෙවි කියන්නේ. ජීලලා බොහොම සුළු කාලෙකින් මේ අකංචඤ්ඤායතන තේරුම් ගතට පස්සේ තම බුදු වෙලා නැහැ. අර බුදුනාජ කතා කරලා කිව්වා මයිලකට ආපු ගෝලෙන් ගිහින්. ඉක්මනටම අකංචඤ්ඤායතන තමයි ශිල්පේ කෙලවට කෙලවරට. පතරත් භාවයේ පත්‍ච කෙනෙක් ඔබතුමා. එනිසා මම හිතනවා මගේ පස්සේ මේ සම්ප්‍රාප්තිය යන උතුම හොඳයි. අපිට 500ක් සෙනග ඉන්නවා ගොරබාලෝ 500 දෙකට බෙදාගෙන ඔබතුමා පන්දේශි මනා ගන්න මන් දේශි මනා ගන්න අපි මේක දෙකට කරගෙන යනවා ඉතින් ඒක ඇත්තටම ගුරුනාථ කෙනෙක් තමගේ ගෝලයකට මේ අලුදාපු ගෝලයකට දෙන්න තියෙන නිලම නම්බුරාමි නම සිතාක කෞතුමතුමාට තේරුණා මේගොල්ලන්ගේ වැඩපිළිවෙලයි මෙයා මේ අකිච්ඡඤ්ඤායතන පදනම් කරන ආයතන හදාගෙන සෙනඟ හදාගෙන මධ්‍යස්ථාන කරන ගුරෙක් වෙලා ගම්බර අය වෙලා කරනකොට මෙතන බන්ධනයක් තියෙනවා. මේක නිෂ්ඨාව කරගෙන මේක පරායන කරගෙන මේක විමුක්තිය කරගෙන. ඒක විස්තර කරලා දෙන්න තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන එම හැම කාලා තියෙන්නේ. රසමසෝල විතරක් නෙමෙයි හැම කාලා මෙයා කියන කෙනෙක් කියන්න තුකවන අපොම ස්තුතියි. මං ආපු වැඩේ කිං කුසල කරේසි කිං සච්ච කරේසි. මං ආවේ අන්තිම කුසලේ හොයන්නේ මේ නාම කුසල වන්නේ නෙමෙයි. චී සත්‍ය ගවේෂී සත්‍ය නම් කීම කියලා බලන්න ඒ නිසා මට මෙතන නතර වෙන්න බෑ. මම යනවා. හැබැයි පුළුවන්කමක් තිබුණේ ගුරුනාථන් කියලා දෙන්න. ඔබතුමා මේ අහිංසඥායතනට පත් වෙලා ඒකට බැඳිලා ඒක මිනිස්සුන්ට උගන්වන්නේ. ඒකෙන් බබ අපේක්ෂා කරන සිනකම බබා කරනවා කියන එක. ඊට පස්සේ උද්දකාරම් පුත්‍රකාරණිය යා ඊගාව ආයතනය බෙන්දු දුන්නා. ඒ කියන්නේ මේ ආකින්චඤ්ඤායතනය කිසි නෑ කියන එක නෙවෙයි අකින්චන. අකින්චනේ ආයතනයෙන් බාරපත් කරගන්න. ඉතින් ඊට පස්සේ ඒ ආයතන ගිය කෙනාට මේක පරායන කරගත්තොත් මේක විමුක්තිය කරගත්තොත් ආය මොනවාරි හිතට එනකොටම තරක්. අයිද මේ ඔයාගත්ත පිසුදුකම නැති වෙනවනේ. ඒ වගේම ආයසලයක් ඉතින් ධ්‍යාන හදනකොට ඉතින් ධ්‍යාන බැන්නම් ආයසෝකයක් ඉතින් ඒකට මේ හොයාගත්ත අලුත් එක මේ තරහට ශෝකයට හේතු වෙන කාරණාවක් වෙනවා කියන එක. මේක තාම කෙලස් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න මේ ආකින්චඤ්ඤා යතනය දිහා විවේචනාත්මකව බලන්න. අන්නේ විවේචනාත්මකව බැලීමට යෝනිසෝ මනසිකාරය කියන උදාහරණය සඳහන් කරනවා. මේ තමයි තාම අමාරුයි. දුක කැපවීමකින් ලබාගත්ත දේ හැබැයි මේක නිෂ්ඨාර වශයෙන් බලන්න බෑ. මේක පරායනයක් පිළිපතන්න තියෙන දෙයක් කියලා බාරගන්නේ මේක විමුක්තියක් විදිහට බාරගන්නේ හැබැයි තමන් ආපු ගමනේ වැදගත් සම්දිස්ථානයක් විදිහට බාර ගන්නවා අන්න ඒ විදිහට බාර අරගත්තට පස්සේ මේ පොසාල මානවකයා අහනවා ස්වාමීන් වහන්සේ මේක ඔබ වහන්සේට තේරෙනවා දැන් මම මෙතනින් ඉස්සරහට මොකද කරන්නේ මට න්‍යාය කියලා දෙන්නේ කියලා. ඒ න්‍යායට මේ කාතාවේ සඳහන් කරන්නේ තතෝ තත්ත විපස්සති. ඒ ආකින්චඤ්ඤායතනෙ කියලා යම් විඥාන තත්ත්වයක් තියෙනවනම් ඒකෙත් මුලැමැදාක බලන්න. ඒකෙත් අනිත්‍යත්වය බලන්න, දුක්ඛත්වය බලන්න, අනාත්මත්වය බලන්න. ඉතින් ඒකවල තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. යමක් නැත්තම් ඒකේ කොයිද අනිත්‍යයක්? යමක් නැත්තම් කිසිම කෙනෙකුට දෙයක් දුකට හේතු වෙනවා. අනාත්මන බැත්තක තියෙනකොට. නමුත් මේ කියන විදිහට ආශ්‍රව ප්‍රසාර සම්පූර්ණව සංසිඳවලා වේදනා සංඥා වලින් සෑහෙන දුරට ගා ගන්න නැතුව අනාගන්න නැතුව සංස්කරණය කරන්නේ නැතුව මේක හොඳට හුරු කරගත්ත කෙනෙක් හිතන්න මේ අකිංචන භාවය අකිංචන ආයතනේ භෝමයන් කොල ගන්න පුළුවන් හුරු කරගත්ත කෙනෙක්ගේ තත්ත්වයට ආවොත් ඒ කෙනා ඒ මට විනාඩි 25ක් 30ක් 40ක් 45ක් මේ වගේ හිස්තැනක ඉන්න පුළුවන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මම නින්දා කියලා හිතුවේ නැත්නම් වැරදිලා කියලා හිතුවා දැන් නම් දන්නවා කියලා හිතුවට ඒ විනාඩි 45 ඉවර වෙලා ඔන්න වේදනාවක් නිසා ඔන්න සත්‍යයක් නිසා හිතවිලක් නිසා අර තියෙන එකලස කැඩෙනවානේ. ඒ කැඩෙනකොටම කැඩීමට හේතු වෙච්ච මේ කැස්සට සද්දෙට වේදනාවට හිතවිල්ලට ද්වේෂ කරනවා. අමනාපයක් පහළ වෙනවානේ. ඉතින් ඒ කියන්නේ මේ මොනවත් නැති තත්ත්වයක මනාපේ සහ ඒකට බාධා කරන්නා වූ දෙයක අමනාපය පහළ වෙනවා කියලා කියන්නේ නැති තත්ත්වයේ නෙමෙයි කෙලස් තියෙන්නේ. නැති තත්ත්වයෙන් කැඩෙනවට කැමති නැහැ. තමන් ප්‍රිය දේ නොලැබී යන්න කැමති නැහැ. ඊට පස්සේ අනේක අවශ්‍ය වන්නේ රණ්ඩු දරුවල් නිසා භාවනා කරන්න කෙනෙක් යන්න බැරි වෙනවා. ආ ඒක උටි ඊට පස්සේ කනගාට වෙනවා. අනේ මෙච්චර විවිධතරක් තියෙනවා මට ඊයේ යන්න පුළුවන් නම් දැන් යන්න බෑ කියලා මෙන්න මේ විදිහට මේ ඇතිවෙච්ච තත්ත්වයෙන් මිදෙනවයි කියලා කියන්නේ නැත්නම් දියුණු වෙනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉස්සරහට යනවයි කියලා කියන්නේ බාරගත්තත් නැතත් පොතේ ඇති කරන මේක තිබුණත් නැති වුණත් සමසිතේ කරන්නේ නෑ. සමහර වෙලාවට මට මේක එනවා. එනකොට මම දන්නවා මේක විඥාන තත්වයක්. කිසිම දෙයක් අල්ලලා නැතුව විඥානය අපතිතිව හිතෙනවා. හැබැයි මේක ඉස්තිරයක්. නිකන් ඉස්තිරයක්. මේක නැති වෙන්නේ ඔන්න සද්ද වේදනාවේ හිතවිල්ලකින්. ඒ සද්ද වේදනා හිතවිල්ල නෙවෙයි මේක කඩන්නේ. මේක නිත්‍ය දෙයක් නෙවෙයි. මේක අනිත්‍ය දෙයක්. ඒ වගේම මේක නිත්‍යයි කියලා නිත්‍ය සංඥාව ගත්තොත් ඒ සංඥාවට පහරවදේ නිසා මේක දුකක් වෙනවා. ඒ නිසා මේකත් අනිත්‍ය බව බැඳීමට අරගෙන මේක විපස්සනා කරනවා කියන්නේ. එහෙම නැත්නම් මේකටත් මුලක් නැදා අගක් තියෙනවා. මේක කැඩෙනවා කියලා කියන්නේ දුක් දෙන දෙයක් නෙවෙයි මේ ආයතනයේ තියෙන ප්‍රകൃතිය. මේ ආයතනයේ ඇති වෙන සුළු තන නැති වෙන සුළු. අන්නේ නැති වෙන සුළු ගතිය මට කරපු හින්ට් එකක්වත් කෙනෙහිලක්වත් එනසම මේ කවුරුහරි කරපු දෙයක් නෙවෙයි මේක අනිත්‍යයි දුකයි කියලා මේක තේරුම් අරගෙන ඉදිරියට යනවා කියලා කියන්නේ ඒ කඩන වේදනාවට හිතවිල්ලට සද්දෙට නැත්නම් වේදනා සංඥාවට සද්ද සංඥාවට හිතවිලි සංඥාවට වෛර නොකර සිටීම. ඒක නැත්නම් සංඥා ඇති වුණත් නැති වුණත් සමසිත ඇති කිරීමට නේම සංඥා න සංඥායතනෙ කියලා කියනවා. දැන් මේ අකින් සංඥායතනෙ කිසිම සංඥාවක් නැහැ. මේක දැන් කැඩෙන්නේ සංඥාවකින්නේ. සංඥාවේ ඉන්නකොටම ඒක බාධාවක්, වුණියමක්, අංකරච්චලයක් හතුරෙක් කියලා හිතන්නේ නැතුව මේ ආකින් සංඥායතනෙ යන්න වෙනස් වෙන සුළු දෙයක්. ඒක නැවත කැරෙනකොට සංඥාවක් කියනවා. ඒ නිසා සංඥා නැති තැන අකින් සංඥායත කියනවා. සංඥා ඇති තැන අකින් සංඥායනි නැති තැන කියනවා. මේ දෙකටම සමහිත ඇති වෙනකොට ඒ ආයතනයට කියනවා නේව සංඥා නා සංඥායත කියලා. සංඥා ඇත්තේ නැති නැත්තේ නැති නැත්නම් කියලා දෙන සංඥා ත්‍රිගුණ නොත්‍රිගුණ නොසලෙන මනසකේ. ඉතින් මේක තාම අමාරුයි. තර්කණයක් දෙකේ හිතන කෙනාට හිතාගෙන මෙච්චර හාරිය හම්බ කරගත්ත මේ කරදර බාධක ඝර්ෂණ දෙවිලි දෙවිලි නැති තැන ආය කරදර බාධක දෙවිලි දෙවිලි ඇති තැන දෙක පිළිබඳව සමහිත මේක මේ තාම මේ බුදු ඥානස පෙන්වලා දෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ නෙවෙයි තාම මේ ජයස ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාරකාලම ළඟ ඉඳලා බුද්ධකාරාම පුත්‍ර ළඟට යන බාරම මේ කියන්නේ. බුද්ධකාරාම පුත්‍ර දන්නවා මේ අකින්චඤ්ඤ ආයතන කියන එක වෙනස් වෙන දෙයක්. ඒකට එන්න පුළුවන් මට හැබැයි ගියයි කියලා ටිකක් සංඥා තිබුණාට කහකින්චඤ්ඤ ආයතන කැඩීමක් නෙවෙයි. ඒ සංඥාවට බාධා කරගන්න නැත්නම් ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් හිත කරදර කරන්නේ නැත්නම් සංඥා තිබුණත් නැති වුණත් සමහිත පවත්තන්න පුළුවන් ඊට වැඩි උසස් ආයතනයක් තියෙනවා. ඒකට කියනවා ආකින් නේව සංඥා නාසඤ්ඤා ආයතනෙ කියලා. ඒ නේව සංඥා නාසඤ්ඤා ආයතනෙ කියලා කියන්නේ සමත පැත්තෙන් බලනකොට උපේක්ෂාව යන්න පුළුවන් ඉහළම මට්ටමට. අපි දන්නා චතුත් අධ්‍යයනයේ උපේක්ෂාවක් තියෙනවා. ඒක මේ රූප ධර්ම පිළිබඳ උපේක්ෂාවක් දැන් අරූප ධර්ම පිළිබඳ උපේක්ෂාවක් වෙනවා. මේ වැඩ කරන දැන් රූප විනේ සංඥා විනේ සංඥා ත්‍රිගුණත් නැතත් දෙකට නොසලෙන මනසක්. ඒ නොසැලෙන මනසක් අපේක්ෂා කරන්න සැලසුම් කරන්න ඒකක් ඉදිරිය බව දැනගන්න මේ ආකින්චඤ්ඤායතන තියෙන ලෝභකම නැතහැරෙන්න. අපි ලෝකමතාරණා කියලා කියන්නේ ආකින්චඤ්ඤායතන නැතහැරීම නෙවෙයි. ආකින්චඤ්ඤායතන තියෙනවා ඒක නැති වෙන වෙලාවකුත් තියෙනවා. ඒක හට ගැනීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නැති වෙන වෙලාවකුත් තියෙනවා. මේ නැතිවීම කියලා කියන්නේ මම සදාකාලික කොරේ කන්දේ පාටපත් වෙලා අභෞවික පුද්ගලෙක් පාටපත් වෙලා අඳු ගැනීමක් නෙවෙයි. ඊට පස්සේ යහපත් තියෙන ආයතනයක් තියෙනවා. ආඥා තින්නත් එකයි නැත්ත් එකයි කියලා. අන්න ඒකට යන්න කොච්චර තලතුණකමක් තියෙන්න ඕනද? මේ අනිත්‍ය සංඥාව පිළිබඳව. කොච්චර විවේකීව හිටියා වරින් වර මේක කැරෙන්න පුළුවන්. ඒක කැරුණොත් ඉක්නරක් කරගන්න දෙයක් නැහැ. ඒක තරත් විඥාන ස්ථිතියක්. පංචඥානතය කියන්නේ විඥාන ස්ථිතිය. විඥාන පටල වෙන තැන. සංඥායි ටිකක් තීටි ටිකක් ඇතුව කීටි දෙකටම සමසිත තියෙදි විඥාන ස්ථිතිය ගන්නවා. එතන විඥාන පටල වෙන තැන. ඉතින් මේකත් තාම භවයේ ඇතුළේ. මේකත් තාම භවයේ ඇතුළේ. ඉතින් බුදුරජාණන්සේට අපි කොහොමද දතු කුමාරය කියලා. දැන් තාපසතුමා අලකාරාමයේ උදකාරාම මුත්තකට ගියාට පස්සේ ඕකට කියනවා. යන්නදේ තේනවා මේ සංඥා යම් ප්‍රමාණයක් තිබුණාට ඒක කරදර ගන්න නැතුව ඉන්නවනම් ඉවරයි. ඔතේ ඒක කරදර ගන්නේ සංඥාවත් එක්ක තියෙන ද්වේෂය නිසා. ද්වේෂයක් ඕනේ වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එන්නේ තිස්තර නෙවෙයි ඒකට නෙවෙයි යන්නේ තිස්තර නෙවෙයි. ගියාට අපෝ ඒ ආවට අපෝ යනවා. ඉතින් මේ දෙකට හිත හදනවා කියුවහම ඉතින් කට්ටියට තේරෙන්න පුළුවන් දැන් මේ අපි අනිවාර්යව නිවන් දකින්න ඉස්සෙල්ලා මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නිවසඤ්ඤායතන ලැබී යුතුමද කියලා. මේ දානකත් ඔය පදනමයි බුදුරජාණන්සි කියන්නේ. සීලකත් ඕකමයි බුදුරජාණන්සි කියන්නේ. සමාධියත් ඔය ප්‍රමාණ මට්ටම් අටක් ගැන කතා කරන්නේ. අටෙදිත් උච්චරයි කියන්නේ ඔක්කොම උපයන්නේ. උපයන මේ සියල්ල නැසෙන සුළු බව දැනගන්න. උපයන්නේ නැතුව නැසෙන සුළු බව දැනගත්තත් උපේලා නැසෙන සුළු බව දැනගත්තත් දෙක මේකයි. නිසා ෆෝටෝනේ ධ්‍යාන ලැබලා හැම එකම පතුරු කරලා බලන්න ඕනේ මේ සම්දර්භයේ තේරෙනවා. භාවනාදී කරගෙන යනකොට යම් තැනකටපත් වෙන තිබුණට විවේකී තැනටපත් වෙනවා. මේ මායя කරන්න හදන ඒකට බඳිනවා. ඒක නිත්‍ය හිතාගන්නේ සුඛ හිතාගන්නේ සුභ හිතාගන්නේ ආත්ම හිතාගන්නේ කියලා ලබතර වෙනවා. කොයි මට්ටම කියලා පෙන්නවා ඒ හැම මට්ටමේදීම ඔය ආයාසයෙන් උපයා ගන්නා ලද්දෙහි මෙන්න මේ දොස් තුනක් තියෙනවා. අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය. ඉතින් ඒකෙදී යෝගාවචරය විසින් ඇතිකලියට හේතු මානසික தત્ත්වයේ වෙන්නන්න ඔය පහළ ධ්‍යාන මට්ටම් සමාධි මට්ටම් ගැන කතා කරනකොට ධ්‍යාන මට්ටම් අපි දන් දීලා රස කරගස්ස පිනක් කියනවා කියලා හිතුවා. සිල් නැගලා රැස් කරගත්ත බිනක් හෝ කුසලතාවයක් තියෙනවා කියලා හිතමු. ඒ වචන සමාධි ඇති කරගන්න. ඒ කුසලතා වල ඇත්තා වූ මේ අනිත්‍යයට යට වෙන ගතිය. දුකට යට වෙන ගතිය. අනාත්මයට යට වෙන ගතිය වෙන්නට අටුවාචාර්ය මාචලා පුංචි දර්ශනයක් කියනවා. ස්වාමීන් වහන්සේ නමක් ඉන්න පිළිවෙලක පාරායිනේ. ඒ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ කපකාරය කවුරක්වත් නැහැ. එතකොට පාරිදිගේ මිනිස්සු පාත්‍ර විගුණ ගුණ යනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ තථාගතයයි. ඊට පස්සේ කියනවා පාසමන්තෝ මම මේ පාත්‍ර ගන්න තමයි හිතන්නේ කී. පාත්‍ර බලමු කියලා. ඊට පස්සේ කියපයි පාත්‍ර විගුණ විලෙන් දකින්න ඒකට මාත්‍ය ස්වාමීන් වහන්සේ පාත්‍රයේ වස්කින හැබැයි මෙහිමයි. කවදාරෙක් නැහැ. ඒක නිසා මුදල් තියෙන අසවල් තැන මට මේක එක කරගන්න විදියක් නැහැ. පහතරේ හොඳට මම ඔබතුමාට මුදල් තියෙන තැන පෙන්නන්න. ඔබතුමා අවශ්‍ය මුදල් ගන්න මම පාත්‍රයක් ඕනේ කියලා දැන් ආන්දර පාත්‍ර තෝරන. පාත්‍ර තෝරන දෙයක පාත්‍රයක් ආන්දරේ මන අපිට හරියයි කියලා කියනවා. ඉතින් මේක අරගෙන ආන්දර ආන මේ මනුස්සයගෙන් මුදලට ගන්නවා. කීයද මේක ගන්න. අපි මේ මසීජය කිව්වයි කියලා. ඊට පස්සේ මේ ආන්දරව තට්ටු කරලා බලලා වටේට බලනකොට ඔය පාත්‍රේ සාමාන්‍යයෙන් පැලෙවි යන්නේ වටදාරට පොඩ්ඩක් පල්ලෙයි පැස්මක් තියෙනවා ඒක බොහොම සූක්ෂම කරලා තියෙන. එතන තමයි හරි අමාරු පැසිල ඕකේ හිල්ලිටිනවා. ඔක ඊට පස්සේ තලතේ දාලා බඳට පස්සේ පේන්නේ වැලු වැලුට. මුචි පාත්‍රේ පාවිච්චි කරන එක ගන්නවා ආසල් කියලා බලනකොට සමාන දැන් වල ඇහිදල් තියෙනවා. ඉතින් මේ ශාස්ත්‍ර බල බල බල බල ඉන්නකොට මේ පාත්‍රේ පැසිකි නැති තනක් අහුවෙලා වෙන එක නම් හොඳ බාණ්ඩ උපාසක මාත්‍ය හැබැයි මෙතන හිලක්. ආයතෝට උපසමත් කියනවා එහෙම දෙයක් ඇති ස්වාමීන් වහන්සේ. එහෙනම් මට 80ක් දෙන්නකෝ. ඊට පස්සේ තාම සල්ලි ගෙවන්නේ මෙයා බල බල ඉන්නකොට තව එකක් හම්බෙනවා. ආයතෝට කියනවා 70ක් දෙන්නකෝ. ඊට පස්සේ තව බලනකොට තව එකක් හම්බෙනවා. අර බල 60කට දෙන්නකෝ කියලා. දැන් මේ හිට්ටුව යනවා පාත්‍රය අරගෙන. දැන් අටුවාචාර්ය මහන්සිය අහනවා මේ පාත්‍රයේ හිල් දැකීම ලාභයක්ද පාඩුවක්ද කියලා අහනවා. තාම ගෙවල නැති නිසා මේ පාත්‍රය හිල්ලකීම පාඩුවක් නේ. ගත්තට පස්සේ නම් පාඩුවක්. ගාහන ගෙවුවට පස්සේ පාඩුවක්. ගාහන ගෙවන්නේ නැති තාක්කල් මේක මම කියාගන්නේ නැති තාක්කල් මේක මගේ කියාගන්නේ නැති තාක්කල් මේක මගේ ආත්මය කරගන්නේ නැති තාක්කල් හිල් දකින්න දකින්න ගන්නයි. අඩු වෙනවා. ඒක නිසා ඔය ආකින්චන් ඥායයෙන් හරි වාත්‍රය වගේ අරගෙන මේක ඒක ගන්න gediyak කියලා ගත්තොත් ඔයි කවදා හෝ පස්සේ දවසක ඔගේ අනිත්‍යත්වය තියෙනවා කියලා දැනගත්තොත් දුක. ඒක ගන්න එපා. ඔක බිලක් ලියන්න එපා. බිලේ යට ලියලා තියෙනවා මේ කුණුව බඩ නැවත වාර ගන්න ඕනේ. මේකේ නොගන්නේ ඉන්නේ බුදුහාමුදුරුවෝ විපස්සනා උගන්වන්නේ. ඔක ගත්තොත් දෙන්න හම්බෙනවා. ඒ නිසා ඔක හොඳට පරීක්ෂා කරපන්. පරීක්ෂා කරනකොට තේරෙයි ඉලක්ක දෙකක් තියෙනවා. ඔක 60ට ගන්න පුළුවන්. නැත්නම් අර විදිය පිටින් පාත්‍ර දැක්වම අරගෙන සීල දාලා මිලක් කියලා පහුවෙන්ද ගිහිල්ලා කිව්වා නම් අයියෝ බලන්න මේ ඉංග්‍රීසි කරපෙන්නේ බාහන්තුනේ විකුණු කුබාරු වාරණ උනාලේ දැන් කරන්නේ. මේ අපේ යෝගාවචරියෝ මේ විලිදියා ගන්න හදිස්සි වෙන කෙනෙක් මම මෙලා දක්වනවා. ඔය බඩු දෙන්නේ හදුවට ඉක්මන වෙන්න එපා මේ ආකින්චන් ඥායද දේවරණ අනාසන්න ඔය හැම බඩුවෙම හිතුමක් තියෙනවා අනිත්‍යත්වයේ ඒක බැලුව බැලමට පේන්නේ නැහැ ටික කාලයක් ඇසුරු කරනකොට තමයි ඒක හොඳට අනිමැට්ටු වාචයට තට්ටු කරනකොට බිම වැටෙනකොට යන්ජන වැටල වැටල තාපතෙන් කැපිලා යනකොට තමයි ඔබේ අඩුව පේන්නේ. ඒ අඩුව පේන්නේ ඉස්සෙල්ලා පාත්‍රණ ආඩම්බර වෙන්නත් එපා. ඒක මම ගියාගන්නත් එපා. ඒක මගේ ගියාගන්නත් එපා. මේක මගේ ආත්මය කරගන්නත් එපා. මේ తాවකාලික වැඩකට ගත් එකක්. කියලා යම් කිසි කෙනෙක් මේ ආකින්චඤ්ඤායතනෙ කියන මේ කිසිවක් නොදැනෙන తত্ত্বය ඒක ගැන නිත්‍ය සුඛ සුභිකක් කියලා ගත්තොත් ඒකට නන්දිය කියලා මුතුන්සේ වචනයක් පාවිච්චි කරනවා ඒකට ඇති මනාපයක් තියෙනවා. ඒ මනාපය අපිට වැටහෙන්නේ මේ ඒ විවේකතන ඉඳලා ඒකෙන් කැඩෙන වෙලාවට හිතලක් වෙනවනම් මේකට තාම නන්දිය තියෙනවා. එතන ඊට පස්සේ දැසේ ගන්න බෑ කියලා පශ්චාත්තාප වෙනවා ඒත් නන්දිය තියෙනවා. ඒ නිසා මේ නන්දිය නැති වෙනකම් මේ තරුණ ප්‍රීතියක් තරුණ තෘෂ්ණාවක් නැති වෙන කන්නක ඇති කරනවා ආය යනවා ආය කියනවා ආය යනවා මේ කියන්නේ මොකද්ද මේ භාවනා කර කර ඉන්නකොට එන බාධාවල් ටිකක් තියෙනවානේ වේදනා ටිකක් එනවා සද්ද ටිකක් එනවා හිතවිලි ටිකක් එනවා අන්නේ වේදනා හිතවිලි සද්ද වලට යම් ආකාරයක ද්වේෂයක් තමයි ළඟ තියෙනවනම් ඒ තාක් අර අල්ලගෙන තියෙන එකට මේ වේදනායිතිරි සත්වවලට වඩා මනාවක් තියෙනවා. ඒකට සාපේක්ෂව මේ වේදනායිතිරි සත්වවලට ද්වේෂයක් තියෙනවා. මේක මට්ටම් වෙනකම් ඊළඟට ඊළඟට අනේක තමයි ඔය ධ්‍යාන වශයෙන් අරූප ධ්‍යාන වශයෙන් යන්න තියෙන්නේ. එච්චරම නොගියත් තමන්ට දානයක් දීලා ඇතිවෙච්ච සතුටේදී යම්මාකාරයක ඒකෙන් වෙන් වෙන්න වැඩි ගතියක් තියෙනවනේ ඒකට දාශ ගතියක් ඒකට වාල ගතියක් ඒකට බග ගතියක් තියෙනවා ඒ නිසා කියන්නේ දානය දෙන්න කියලා. වමතින් දන් දෙන්න දකුණට නොදෙන්න. අන්න ඒකට නම් දානය පිළිබඳ නැහැ. දුන්නා කියලා මාත්තත් කන්නේ නැහැ. ජීවම නම් ජීවිත වැඩක් නැහැ නේ. දැන් දීලා දානවා කියන එක නේද කියන්නේ? ඒ දාන්නේ කටු කැටේ. අපිට ඕන බෙර ගන්න ඕනේ. පූජා පදේ කියනවා. නටන්න ඕනේ. ඒ ටික ඔක්කොම කියලා නැත්නම් දානේ නුදුන්න ප්‍රශ්නයක් නැහැ. අර පූජා පද ටික තියෙනවා. ඉතින් මෙන්න මේ නාඩගමත් යමක් කරලා ඒකේ නොබැඳී සිටීම සම්බන්ධවත් කිසිම නැති තත්ත්වයක් කර තියෙන බුදුසසුනේ දේශනා කරන දේශනාවේ තියෙන සූක්ෂම භාවය තේරුම් ගන්න. ඒක ආදාකත් මේ මට්ටමට සුත්තමේ මට්ටමෙන් හරි චින්තාවේ මට්ටමෙන් ගියේ නැත්නම් මේ දානෙදී බැඳෙන බැඳිල්ල අපිට තේරෙන්නේ නැහැ. එතන සීලයක් රකින්න කියලා අපි වදින බැඳිල්ල. දැන් සීලපදයක් කැඩුනයි කියලා පේන පශ්චාත්තාපේ කවදාවත් සිල්පදේ හදලා දෙන්නේ නෑ. නිවර්ණ කරගෙන නොවිතරනේ. ඉස්මදී කරනවා නම් කරන්නේ කරන්නේ පිළියම කරනවා මිසක් අපවට පශ්චාත්තාප වෙන්න කියලා බුදුහාමුදුරු කියන්නේ නෑ. නමුත් අපිට සහජාසයෙන්ම ඉල්ල තියෙන ගතිය සදාචාරවාදී කියලා සිල්පදේ කරනවා. ඊළඟට කාටද දෙන්නේ? මේ සුද්ධ වශයෙන් කියලා කියන්නේ ඊට වෙටි සිල්වන්ත කෙනෙකුට නැත්තම් සමානාංශික ආචාර්ය මාතෘ මෙන්න මෙහිමයි. මෙන්න මේක මෙහිම වුණා. මම මේ වෙනකොට මේකට පශ්චාත්තාපයක් ඇවිල්ලා තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන විඥාන වල කළ යුතු මොකක්ද? එච්චර විතරද තියෙන්නේ. පශ්චාත්තාප වෙන එක නෙමෙයි. ඊට පස්සේ අපිට සමාධියක් වෙනවා. මේ පවුනේ නිකන් සමාධිය නෑ. ඉතින් මේ සමාධිය බුද්ධිය විසින්ද කොල්ල දෙන්න පුළුවන් එකක් නමකට සමාධිය කියන්නේ බුදුහාමුදුරුවෝ වෙන්නේ නෙමෙයි කියන්නේ. ඒ වෙනස් වෙන සුළු බව ධානයේ ඉහළට යන්න යන්න යන සූක්ෂම බව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා යම් තැනකදී ඒ යෝගාවචරයා සංඥා ඇත්තේක් නැති නැත්තේක් නැති තැනට සම්පූර්ණයෙන් අපි මේ කතා කරන්නේ ගියා නම් ඒ කිනාට මේ හුදු සමාධියකින් පාට ගැසිලා අවදිම කියලා සතිය කැඩෙන්නම ඕනේ නැහැ. එයා දන්න ඉස්සලම කිසිම කරදරයක් නැතුව සුවසේ ඉඳගෙන බබෙක් වගේ. ඕනේ බබා හුට අයිසොත් ටිකක් දැම්මා. ඔන්න හැරලා බබන්න ගිට්ටා. මේ දෙකේ සැලීමක් තියෙන තාක්කල් මනසේ තියෙනවා ශික්ෂා කරකෝ කියන එක. මේ කොයි වෙලාවෙ ඇමරිකාවේ කරපු රිසර්ච් එක කරලා තියෙනවා. මිනිස්සෙක් නිින්දට දරස් කරලා ඒ වගේ තුන් හතර දෙනෙක් නිින්දදී ඉන්නකොට මොළේ ක්‍රියාකාරකම් ෆන්ක්ෂනල් MRI මැෂින් එකට දාලා මොළේ වැඩ කරන්නේ බලලා තියෙනවා. ඊට සාපේක්ෂව තව පාලක පරීක්ෂණයක් තිබිලා තියෙනවා අවදී ඉන්න මිනිස්සෙක් විවේකීව නිදාගෙන නිින්ද ගිහිල්ලා නැහැ. රූපයක් පේනවා රද්දයක් පේනවා බල බල ඉන්නකොට MRI ස්කෑන් එකට දාලා බලුවොත් ටික වේලාවක් හිටියොත් මේ මොලේ ක්‍රියාකාරකම් වල නිින්ද ගියායි නෑ කියලා කිසිම වෙනසක් නැති. අපි ඉඳගෙන ඉන්නවා කියලා මොලේ ක්‍රියාකාරකම් වල කිසිම අඩුවීමක්වත් වැඩිවීමක්වත් වෙලා නෑ. නමුත්තර නිින්ද ගිමන දෙක පාරට ඇහැරියොත් ඇහැරෙවොත් පොඩ්ඩක් කලබල ආය සංකීර්ණ මට්ටමට යනවා. ඒ නිසා මේ නිින්ද කැඩුණයි කියලා මොළයට ගාන නැහැ. ගාන තියෙන්නේ කෙලෙස් වලට විතරයි. සිල්පද කරනවා කියලා ලෝකෙට කිසි ගාණක් නැහැ මේ එක එකනානේ මතිමතාන්තර වල හැකේ තමයි සිල්පදේ. අශ්චාත්තාප වීම ආත්ම නිෂේධනය මෙම සිද්ධ වෙන්නේ. ඉතින් අපි කොච්චර දියුණු කරන්න ඕනේද? මේ කොච්චරක් කර්මී අපි කෙරෙහි ඇති ද්වේෂයෙන් අපේ කුංචි කරද්දට කොච්චර දඬුවම් කරගන්නවා. එහෙම දඬුවම් කරන මිනිස්සු අනිවාර්යයෙන්ම අනුගේ පුංචි වැරද්දක් දඬුවම්. ඒ මිනිස්සු කවදාක කාටම් කම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් Tamanට Taman ගැන දැනගන්න පුළුවන් මේ වැරද්ද කරපු එකක් නෙවෙයි. සිද්ධ වෙච්ච එකක්. බුදුහාමුදුරුවෝ සිද්ධ වෙච්ච දෙයක අකුසල නෑ කියලා. පොදුට හැරලා බලන්න අපි මේ පශ්චාත්තාප වෙන කරුණුලින් 80%කටත් වැඩිය කරපු දේවල් නෙවෙයි සිද්ධ වෙච්ච දේවල්. නමුත් අපි මන සතිය නැත්තම් අපි දන්නේ සිද්ධ කරපු දේවල් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඉතින් අපි නඩු කාර්යය ගාවට යනවා. මිනිහා චාරිත්‍ර මාසේ ගන්න උන්දල කොහෙන්ද නියුවා. ඒක Taman එපායි දැනගන්න. ඒක දැනගන්න තමයි සතියින් ඉන්න එපායි. සතියින් ඉඳ ඉඳ යාට තේරෙනවා අපි සමාධියක විවේකේ ඉඳලා. පාට ගැස්සෙනකොට ඒ ගැස්සෙන්න හේතු වෙච්ච සද්දේ මන්නෙන්ට කියලා අත්ලන්නේ නෙවෙයි. ඒ වගේ මේ ගැස්සුණාට පස්සේ ඒ ගැස්සෙන්න මම හිතලා කිව්වෙත් මේ ගැසෙලා තියෙන්නේ. ඉතින් මේකට පශ්චාත්තාප වෙන්න කෙනාට පුතඥය කියනවා. මේක ගැස්සෙන්න ඕනේ පශ්චාත්තාප වෙන්න ඕනේ චේතනාවක් තිබුණා. හිතමතා කරන්න. තමන්ගේ වමනාවෙන් කරන්න මේකට චේතනාවෙන් කලේ කම්මං වදානේ කර්ම රැසෙනවා. හිතමතා සිදු වෙන දෙයක කර්ම රැස් වෙන්නේ නැහැ. ජනතන සිදු නොවේ දෙයක කර්ම රැස් වෙන නිසා භාවනා කරගෙන ඉන්නකොට පාරට ඒ වගේ කම්මන චංචල ආවට ඒක අනිවාර්යෙන් පශ්චාත්තාප වෙන්න පාවිච්චි යනසේ සඳහන් කරනවා යම් හේකින් සංඛාරෝ තියෙන හිතක්. චේතනා මොකුත් නැතුව, කල්පනා මොකුත් නැතුව ওই නිසින්ින්ද වානක් ඉන්නකොට පාරට සද්දයක් එනවා, වේදනාවක් එනවා, හිතවිල්ලක් එනවා. ඒත් එක්කම අපේ හිතේ දුක් කලබිල්ලක් එනවනේ. අන්නේ ඇති වෙන කලබිල්ලට ගෙවදින්න එපා. ඒක අභිවර්ධනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා. ඒ කාටක් කියන්නේ නැහැ. කියපු ගමන් එයාටත් කෙලසෙනවා, තමන්ටත් කෙලසෙනවා. මේක නොකිය ඉන්න බැරිද කියලා බලන්න. ඒ දේ වුණා මම ඒක අභිවදනය කරන්නේ නැහැ. මම ඒකට බැලගන්නෙත් නැහැ. මොකද ඊට පස්සේ ආපහු අර තිබුණු සමාධියට යන්න මේක පශ්චාත්තාපෙදී නෙමෙයි කරන්නේ. ඒක වෙච්ච දෙයක්. මට පුළුවන් මේක ඇලිස්ටන් ලාය අර දෙමිට කිසිම තත්ත්වයක් යන්න. අභිරමණය කරගන්න එපා. අභිරමණය මේ ගොඩක් වෙලා වෙන්නේ අනභිරමණයක්. මෙන්න මේ තුනම මායාව විසින් අපට දීලා තියෙන යෝජනා තුනක්. හැබැයි අපි ඉස්තර කරේ නැත්නම් කැලස් වෙන්නේ. යෝජනා කළ බවින් කෙලෙසෙන්නේ ඒ නිසා මේ භාවනාදී ඇතිවෙන දේවල් මුවින් නොබැන ඉවසන්න පුළුවන් තාක්කල් මාර්ගඵල බොහොම කිට්ටුයි. කියා බලන්න ගිය ගමන් එහෙම නැත්නම් මේකට පිට කෙනෙකුට මේකට උත්තරයක් තියෙයි කියලා හිතන තාක්කල් තමයි බය අඩු වෙනවා, බැගෑ තත්තරපත් වෙනවා, ඉත පුත්තච්චන් වෙනවා, අසතනා ආ භාවයට පිට වෙනවා. ඉතින් ඒක එක දැනෙන්න බෑ. ටික ටික ටික ටික දියුම් කරලා බලන්න මම භාවනා කරගෙන යනවා. මම අද අර පුරුදු කරන්නේ සියල්ලෙම තොර තත්ත්වෙට, අකිංචන තත්ත්වෙට, අකිංචඤ්ඤායයට බලාපොරොත්තු වෙනවා. ලැබුණොත් හොඳයි. උදේට වෙන නොලැබුණොත් ඒත් හොඳයි කියන්නේ. ඉතින් මේක පිළිගන්න අපග්‍රන්ථයක් නේ කිව්ව තේින්නේ. සර්වඥයන් සඳහන් කරනවා අලද්දන් යතිදන් සාදු නාලත්තන් සුන්දරාන්ති උභයේනේව සෝතාදී රුක්ඛං ප්‍රතිවර්තති. ඥානසේ සඳහන් කළ දෙනු බලාපොරොත්තු ත්‍යාමක් ලැබුණා නම් යදිදන් සාදු අනේ සාදු. අලත්තං නාලත්තං සුන්දර වෙනු ලැබුණත් ඒ සුන්දරයි. ඒක මම හිතන්නේ ඔය දුරුලද කියන කට්ටියට අද දීවිලි කියලා තේරුම් ගන්න. මොකද හිතන්නේ පිටුවක් පාත්‍රයක් කරගෙන ගියක් ගියක් කන පිළිපාත නොටිකේ දෙතුන් බුරියන්නේ හම්බුනේ. අනිත් ගෙදරින් කියන මොකුත් නැහැ කියලා. දෙක දෙකනේ. ඒ බුදියන් හම්බුනේ ගෙදරට ආසකුවත් ඒවා දුකේ වනිනෝකවත් ඒවා දින අරගෙන දෙකකින් විතර මොනවා කරුවේ. බෑ. ඉන්දවාතේ කරන්න බෑ දෙකට වලින් පිළිවදින වඩා ඒ රසමසවල දුන්නා. පච්චම් බන්තේ අර මොකුත් නැහැ බන්තේ කිව්ව දෙක මේකයි. අපිට පුළුවන් මෙතෙන් අපේ දුවල් දරුවන්පත් කරගන්න. යක් යක් යක් අනත්තය දිදන් සාකෝ. තමක් ලැබුණා නම් හොඳයි. නරත්තන් සුන්දරාවට ගෙදරට ගිහින් පින්න වාගේ නෑ කිව්වට පස්සේ ඉතින් තමයි හිතනකම තේරෙන්නේ මහානකම තේරෙන්නේ. ඉමස දුන්නොත් නෑපෙන්නේ. ඉලලගන්නේ. ඒක බුදුරජාණන් දෙන උපමාව තමයි. ඔබගේ නියම සෝතාදී ඔහු ලැබීමේ නොලැබීමේ නොසලෙන මනසක් ඇති කෙනෙක් හරියට ගහක් ළඟට ඵලයක් බලාපොරොත්තු දී කෙනෙක්. ගහකට යනකොට ඵල තුනක් හොඳයි නොලබුණා කියලා මැරෙන්නේ නෑ. හිතුවොත් එහෙන ගහක් කියලා කියන්නේ ගහක්. වැඩක් කියන්නේ අපි කියලා තේනේ මෙච්චර දුරාව ගෙඩියක් බලන්න අනේ දුන්නට එන්න ගහතියි. ගහට එන්න ගහන්න තමයි එන්න ගහන්නේ. මෙන්න ඉන්නවා බයිබලයේ කියපු කට්ටිය තියෙන හැම කතාවක්. මේකුත් යනවා දෙක දවසක් යනවා අති කරකට ලඟට පළතුරු බලන්න. යනවල ගෙඩිනේ. ඊට පස්සේ ගහට දාපන්. ගහ එතනම වීගිල නැරලෑමයි කියලා. අති ගහ එතනම වීගිල නැරලෑමයි කියලා කියලා තියෙනවා. බුදුරජාණන් කියන්නේ මේ අහකන ගහක් නිසා කෙලෙස් ඇති කරගන්න ප්‍රමුඛයි විද්‍ය අපේක්ෂා දුන්නේ. ඉතින් නොකිපෙන තියෙන ගහේදී ඉඳලා ඔබ ඒක පාර ගන්න. ඉතින් මේ වගේ මේ ආකින්චඤ්ඤායතනෙ කියන එක දිනු කරලා ඉදිරියට යන්න ඕනේ නම් මතක තියාගන්න ඊගාවට තියෙන එක තමයි සංඥා ඇත්තේ නැති නැත්තේ නැති තත්ත්වයක් වෙනවා. මම මේකට සිංහලෙන් කියන්නේ සංඥා වලින් හික් කරදර ගන්න නැති තත්ත්වයක්. සංඥා නැති තත්ත්වයක් නෙවෙයි. নানা ආකාර සංඥා. ඇත්තම ලෝකේ තියෙන සංඥා විතරයි. ඒක පස්සේ කියාගන්න. අපි ඔය ඉතින් කාලන්න පුළුවන් මොනක්වත් දෙයක් නැහැ ඔක්කොම සංඥාවත් එක්ක විතරයි මොලේ වැඩ කරන්නේ. අන්නේ සංඥාවල් මේ ආවයි කියලා හෝ නාවයි කියලා හෝ සුභයි කියලා හෝ සුභයි කියලා හෝ මනාපයි කියලා හෝ අමනාපයි කියලා හෝ සැප කියලා හෝ දුක් කියලා හෝ ලාභ කියලා හෝ ආර කියලා හෝ යස කියලා හෝ ආයස කියලා හෝ මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම සඳහා භාවනාවේ වගේ ඉහළ මට්ටම් වලට ගිහිල්ලා ඒකත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් වෙනවා. ඒක එනවා හොඳයි. ඒක නෑ ආයෙත් හොඳයි. මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ මාර ප්‍රමෝහන. මාරය මෝහණයටපත් කරනවා. නොදොන්නොත් රණ්ඩු කෙරුවොත් විතරයි මාරය දෙන්නේ. අපිට යමක් නොදී ඒකට යුද ප්‍රකාර කරපු ගමන් මාරය දෙලා. ලැබුණාම සතුට වෙනකොටත් මාරය භාගයට දෙනවා. නොලැබුණත් ලැබුණත් දෙකටම සමාන වෙනවා නම් මායයට දන්නේ කොහොමද කොක් කරන්නේ. එංජාගේ පන්තිලේ ආන්දෝගාවට ගියාම මිනිස්සේ ආරාධනාවක් කරා. ඊයේ මම කිව්වා ආන්දෝලේ මට යන්නේ මරනවා. ඒක මාගේ උපාධි දාන දහනමක් විතර ස්වාමීන් වහන්සේ වැඩියට හොඳයි. මට දහනමක් හම්බුන අවවාංශෙ වැඩියට හොඳයි. නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි. ඉතින් ඒක උනාම තේරුම් ගන්න ඕනේ මේ මොකාට දෙන්නද? ඉච්චන ආරාධනා මම කරන්නේ වැඩියත් හොඳයි. වැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි. අපිලා තියෙන හැම සංසාරේ හැම සංඥාවක් ගැනකට ආවත් හොඳයි. නාවත් හොඳයි. නොවන වඩා හොඳයි. ඒක කියන්නේ නොවැඩියත් වැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් එකයි කියනකොට කියන්නේ නොවැඩියත් වැඩියත් හොඳයි. මෙන්න මේ විදිහට කෙරුවොත් කිසිම කෙනෙකුට අපිට පොක්ක ගන්න බෑ. මායාවක් බෑ. අපි යමක් අත්‍යවශ්‍යම ඕනේ. මේක මම, මේක මගේ, මේක මගේ ආත්මේ කරගත්තොත් විතරයි ඒකට අපිට චිත්ත පීඩාවක් අපි හිත ගන්න පුළුවන් වෙන්නේ අපි ඒකට අනිතර බලයක් දුන්නොත්. අන්නේ බලය දීමේ ක්‍රමයට කියනවා අභිවදති අජෝත තික්කති අභිනන්දති. අපිට ලෝකයේ එක විදියකින් මොහතකට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රාශියක් තියෙනවා. ඒක බාර ගන්න ඇහැකන දිවනාන්තය හයක් තියෙනවා. මේ අපි එකක් අල්ලගෙන මෙච්චර නැරෙන්න කෑ ගැව්වට. ඒ වෙලාවේ ඊගාවට තියෙන අනිතික බැලුවා නම් සමාන මීටර ලේනවා. නිසා ඒක ලැබුණ නැහැ වෙනම දෙයක්. නමුත් ඒකෙන් සියල්ල අපෙන් දුරවන් වෙන්නේ නැහැ. ඊගාවට තව තියෙනවා. අන්න ඒක පිළිබඳව අපේක්ෂා කරන්නේ නම් මේ නැතිවීම නොදැරිය හැකි වැරද්දක් නෙමෙයි. ඒ නිසා ඒක යමකට අපි අභිනන්දනය කළා නම් යමක් අපි අභිවදනය කළා නම් එහෙම තවම අපි යමක් අජෝස කරන ඩිංගගත්තා ඒකෙන් විතරයි දුක්කේ. මේක පණවලා තියෙන විශාල දෙයක් ලෝකේ කියන්නේ ඇත්තෝ මේ ඉතින් බුෆේ ඩයට් එකක්. ලෝකේ කියන්නේ හැම කෙනාටම බුෆේ ඩයට් එකක්. ඒ එකක් අපි අරගෙන ඒක මගේම කරගන්න උත්සාහ කරනවා. අරකින් අපි අනවශ්‍ය ප්‍රශ්න කරේ. ඒ නිසා මේ විවිධ බාධා ධ්‍යාන මට්ටම් විවිධ පින්කම් කරලා ඒ පින්කමට අදාළව අපි දීලා දාන ආමිෂය විතරක් නෙවෙයි. ඒ ආමිෂය ධානයේ කිතින් වෙලෙච්ච මේ ධාන සැප. එහෙනම් මේ දාන කුසලය, එහෙනම් මේ සීල කුසලය, තමයි සමාධි කුසලය. අවාර අනිත්‍යයි කියලා. ඒකත් දුක බව, අනාත්ම බව තේරුම් ඒකේ නැති වෙන පැත්ත බලන්න පුළුවන් නම් වික්ෂිප්ත නොවි අන්‍ය විහිිත නොවි ඒකට තමයි තපස කියලා කියන්නේ. ඒක නම් විපස්සනා කරනවා. මේක තමයි යොන්සුමංචකාරය කියන්නේ. ඒක තමයි විපද විපස්සනා ඥාන වල දිනුවා කියන්නේ. ඒ නිසා හොඳට සමාධිය බලන්න. එළ මේ සමාධිය කැඩෙන තැන තමයි ආරම්භ තියෙන්නේ කියලා කියන්නේ. කොච්චරවත් සමාධියක් තිබුණා ඒ සමාධිය කැඩෙනවා මන්නේ කැඩෙන වෙලාවට ඒකට අවදි වෙන්න ඕනේ. අන්නේ අවදිය මේ කැඩීම නිසා පශ්චත්තාප නිසා යටපත් වෙන්න දෙන්නේ නැතුව ඒ කැඩෙන වෙලාවේදී නැවත සමාධියට යන්න නම් මූලිකම අවශ්‍යතාවය තමයි හිත කරදර ගන්න එපා. කැඩුනේ වුණාට නෙවෙයි. බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි. ඒක නිසා කැඩුනට පස්සේ හිත කරදර ගන්න නැතුව නැවත අවශ්‍ය නැති සමාධිය හදාගන්න සමසිතින් යන්න පුළුවන් නම් ඒක නාට පුත්‍රජානවාංශය සඳහන් කරනවා. ඔබ දියුණු මනසක් ඇති කෙනෙක් එහෙම නැත්නම් මායාවේ කොක්කට අහු වෙච්ච නැති කෙනෙක්. ඒක නිසා තමන් කරන ඕනම වැඩකින් ඒක හරි පැත්තට හෝ නරක පැත්තට දමා ගන්න පුළුවන්. ඒක නිසා දානයක් දීලා කුසල් කරගන්න පුළුවන්. ඒ වෙනතන දානයක් දෙලා විපස්සනා උචේසයෙන් සති ශීර්ෂයෙන් කරනවා නම් දානෙන් විපස්සනා කුසල සිද්ධ කරගන්න පුළුවන්. ඒකම සීලයක් රකින්නකොට උනත් හරියන වෙලාවක් කියන වැරදින වෙලාවක් කියන ඔක්කොම ධර්මතා. ඒ සියලු ධර්මයන් විසෙයි මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි මේ ජීවිත ජාතක. යමනිකාවේ එක සංසිද්ධියක් විතරයි. මේක වෙන්නේ වෙන්න තියෙන එක. මගේ වුණාට මේක නතර කරන්න බෑ. ඒක වෙච්ච දෙයක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා මේක පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒකට බුදුජාණන් වහන්සේ දෙන්නේ తాදී ගුණය කියලා. తాදී කියලා කියන්නේ නොසලින ගතිය. ඒක මේ අද ලෝකයේ අමාරුම සංනිවේදනය කරන්නේ තාම අමාරු දෙයක් පත්ලා තියෙනවා. මොකද ඒ තරම් වහා ප්‍රතික්‍රියා කරන ලෝකයක්. නමුත් මේ සිංහලයට අපි කියනවා මේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ කියලා වචනයක් අපි පුරුදු කරගන්න. ඒක නිකන් ඇහිලා තියෙනවා අපට. ඒක නිසා මේ සියලුම දේවල් අපි පුරුදු කරන්නේ අපි අර යන්තා ප්‍රදේශයේ දිනු කරන ආපු අෂ්ටෝක ධර්මයන් පිළිබඳව මිටටි ලොකු වචන දෙයක් උනත් නැති උනායි කියලා මසලෙන මනසකට ගියොත් ඒක නාට ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ විඥානයේ ටඩි තාම ගැඹුරු තත්ත්වය. මේ අපි දකින්න සමතුලිතතාවයට යටින් තව සමතුලිතතාවයක් තියෙනවා. ඒක යටින් තව එකක් තියෙනවා. ඒ හැම එකක්ම ගන්න දැනට ලබාගත්ත දේ ළඟා කරගත්ත දේ අනිත්‍යයට දාලා බලන්න දැනගන්න ඕනේ දුකට දාලා බලන්න දැනගන්න ඕනේ අනාත්මයට දාලා බලන්න දැනගන්න ඕනේ. ඇත්තටම කියනවා නම් ඒක වෙනස් වෙනකොට අනිත්‍ය භාවයට යනකොට ඒකට නොසැලී සිටීම තමයි මෙතන අවශ්‍ය කරන්නා වූ తాදී ගුණය. ඒකට తాදී ගුණය කියලා කියනවා, උපේක්ෂාව කියලා කියනවා, නොසැලෙන මනස කියලා. මේ පොදුවේ දැන් අපි කතා කරන්නේ පංචස්කන්ධයේ සියලුම දේවල් දුරුවන් කරලා ලබා ගන්න පුළුවන් විඥානයේ තියෙන බොහොම හිස්ත්‍රිචි තත්ත්වයක්. ඊට එහා තියෙන දාන කුසලයේ ගත්තත් සීල කුසලයේ ගත්තත් භාවනා කුසලයේ ගත්තත් තමයි අපි කතා කරන්නේ විපස්සනා කුසලයේ ගත්තා. ඒකට අවිරුද්ධ ප්‍රතිපදාව කියන එකක් බුදුජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. Taman විතට පැමිණෙන දෙයට විරුද්ධ නොවී සිටියයි කියලා කිසි කෙනෙක් කවදා කිරේ දන්නේ කිසි කෙනෙකුගේ දෝෂයක් දක්ින්න බෑ. ඒක නිසා හොඳ උනත් නරක උනත් විච්ඡ දෙයට අවිරුද්ධ භාවය විරුද්ධ භාවය අනිත් පැත්ත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ කෙනාට එන්න තියෙන මානසික ආතතිය මානසික පීඩනේ උගා කඩුයි. හැබැයි පේන්නේ නෝන්ජල් කමක් විදියට. පේන්නේ බය අඩු ගතියක් විදියට. පේන්නේ නිකන් පීඩියලියට වේගන ගන්නවා විදිහට විදියට. නමුත් මේක මේ භාවනාවේ කරනවා කියන එක තපසේ ඉහෙළම කෙලක්. ඒ නිසා අපි පුරුදු කරගන්න පුළුවන් නම් මේ භාවනා කරන යනකොට ඒක පුරුදු කරන්න බෑ. තමයි විතරයි තහකර බලන්න පුළුවන් වෙන්නේ. මොන ලාභයක් ලැබුණත් මොන භාගයක් ලැබුණත් ඒ පැමිණිච්ච දෙයට විරුද්ධ නොවී සිටිනවා. ඉතින් මේකට බුදුජාණන් වහන්සේ විවිධ ආකාරයෙන් මේකේ උරුම අර්ථචාරය පෙන්නලා තියෙනවා මේක කියනවා සාමීච ප්‍රතිපදාව. සාමීච ප්‍රතිපදාව කියන්නේ සංඝයාගේ ගුණයක්. සාමීච ප්‍රතිපන්නෝ බලවතු භාවක තමයි. දැන් මම මෙතෙන් ආවා. මේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා යම් සාමීචයකට ඇවිල්ලා ඉන්නවා. යම් එකඟතාවයකට සම්මුතියකට ආරම්භයක් වශයෙන් මට ලේසිම වෙලේ තමයි සම්මුතිය මොකක්ද කියලා ගන්න මේ යන්න කටයුතු කරන්නේ. මොකද මම මෙහි ඉඳලා සතයි. මම මෙතන වින්දනකට යනවා. ඒකෙන් තියෙන සම්මුතිය ඉගෙන ගන්න ඕනේ කාරණා. දැන් මෙතන තියෙන සම්මුතිය අදාදයි කිව්වොත් මට අවුරුදු හතරකට යන්න පුළුවන්. ඒ මෙවන් නරු. ඒගොල්ලෝ අරගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ පදන වේදකට මම මේ වගේ හියට ආව මට මොකටද ඉන්නම් බැරිලා මට තියෙන අම්පත් දැන් මේක මේ දවල් කන දෙපත් මේ විදිහපන්න අදෙන් දෙයක් කනවා කියලා ඉවරයි ඒකට අවිරුද්ධ වෙන්න පුළුවන් එකම සතා මිනිස්සේ විතරයි අනිත් සියලු සත්තු සායකාරසිට කොට වෙලා තියෙනවා මිනිස්සුන් පුළුවන් මනසක් තියෙනවා ඕනම දෙයකට හැඩ ගැහෙන්න හැඩ ගැහෙන්න වෙන සදාකාලික දඬුවමක් නෙවෙයි මේ ජීවිත ගමනේ ඉන්නේ කොටි යවනිකා ඒකට කියන සාමීචිත කරක් කරනවා මෙතන තියෙන සාමිච්ඡයත් මේක යටත්. මේක කියනවා අරණ ප්‍රතිපදා කියලා. රණ කියන්නේ රණ්ඩුව. මේක බෑ අකෝනේ අයිතිවාසිකම් සඳහාටම් කරනවා. ඉල්ලීම් සඳහාටම් කරනවා මොකක්වත් නැහැ මේ වගේ වැඩේට આવු මට මොකද මේ හටනක්. රණ්ඩුව අනිත් පැත්ත අරණ ප්‍රතිපදා. මේකට අනුගම්මචාරී ජීවිතය කියලා කියන ධර්මානුධර්ම ගත කරන මිසක් කරා මේ ලෝක පද්ධති වෙනස් කරන්න යන්න එපා. මේ පද්ධතිය තමයි හැඩ ගැහෙන්න පුළුවන් ආකාරය බලන්න පටන් අරගත්තොත් ඒකේ නාර තේරෙනවා අපි මේ තෙක්කල් කරලා තියෙන සෑම විද්‍යාත්මක සොයාගැනීමකින්ම සෑම උපකරණකින්ම අපේ හැකියාවන් අඩු කරන වැඩ. වර්තමත් පදකල පමණි සියල්ල ලබා දෙන ලෝකයක් හදාගත්තලා වගේ උගේ මුලේ කවදාකවත් නව නිර්මාණ සඳහා යොමු වෙන්නේ. හිතන්න රජ කෙනෙක් හිටපු බුදුදානන් වහන්සේ තුන්සිරු පාත්‍රය අරගෙන කැලේකට ගිහිල්ලා සම්පූර්ණ කැලේ ජීවිතය ගත කරනකොට එනේන தත්වයක් අරතේදී ජීවිත යාත්‍රාව පවත්වන්න මොන තරම් ශීඝ්‍ර ප්‍රමාණයක් දැනගන්න. සතෙක් සල්පේක ඉඩක් දක්වනොත් රැට වැස්සොත් මොන කරේ? මේ ශීරතම අවදි මනස මිසක්කා ටෙන්ට් එකක් කරේ තියාගෙන රක්ෂණ සංස්ථාවේ සල්ලි දාගෙන බැංකුවක් පිළිමක් ඇති කරගෙන පෙරක දුරුවෙක් ළඟ තියාගෙන මේක මල වොන්තුවයි ඒක රකින්න ගියාම තනිය විදිහට ලාභ අබරන් කියලා මිනිස්සු කියලා සිල්ලා ඒ සිල්ලා කියන ගියාට මේ මිනිස්සයා කලේකෝ මේ මොකද මේ කුඩාරම කටවගෙන ඒකේ ඉන්න ගමන් එක දවසක ටිකක් වැඩිපුර කෑම හම්බෙලා මෙන්න රෑවක කියලා ගත්ත කමක් නැහැ කියලා හිතුවා. ඔන්න කියාගෙන ඉන්නකොට ඔන්න ගියේ පුදුමයි. ඊට පස්සේ මිනිහට කිපවෙන්දා ගමට පිටපත යන්න විදිහුත් නැහැ. ඊට පස්සේ මම කිව්වා මොකද ඊට පස්සේ බලපමු. මේ කැමරියක් පැටිලා දෙලු මිනිහ කාවා. ඒක ලේසි. ඒකට කරන්නේ පුෂප් එකට කරන්නේ. ඊට දෙන පුෂප් එකට දැන් බුදුහත් මිය කාලා දැකන් දෙන්නේ නිදි කෑ ගන්නකොට අවල් රෑ දෙකේ විදිය ගන්න ගන්නතු බාරමයි ඊට පස්සේ ඒවලු ඒකට කරන්න තියෙන ආරකේ කියන කිරිටික කරන්නේ ඊළඟට හරක කිදෙල මොකක්ද කියන කණ්ඩ පොණ්ඩක් ඉලසන් දෙන්නේ කියලාමයි තුදනම් මුතිලෝ මීයක් නැතිලෝ තමයි හරක බලන්නේ ඊළඟට කීලක් වගේ මිනිසුන්ට ආයේකට මේ මිනිහ තියාගන්නේ හරක බලන්න ඊට මිනිහ තියාගත්ත පස්සේ මිනිහ බලව හරකක් බලන්න හැබැයි අමුදකිටක් නතුව නෑ ඊළඟට කරෝ ආයෙකක් දෙන්න මොන ටිකක් කල් ගියාට පස්සේ දෙන්න තුද්දන හතර දෙනා පහ දෙනා වෙනකොට අර මිනිහගේ ඇතුලේ ඉඳනක් නෑ මිනිහගේ අnder ඔය තනිකර ජීවිතයේ මේ හොදකලා ජීවිතයක තියෙන එක ඒක මේ පුංචි අඩපාඩුවක් සපයන්න අපි මේ ළඟා කරගන්න දෙයක තියෙන වෙහෙසත් ආකින්චඤ්ඤායතන වගේ තැනකට ගියාට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ කිසි නැති තැන සියල්ලම තියෙනවා මොකක්කම නැතන සියල්ලම තියෙනවා එතන අනික හැම දැනකම ආංශිකයි ඒ තියෙන දේ අරසා කරන්න දැන් නඩත්තු කරන්න තුම්ම කැඹිරිල්ලක් මේ ලෝකේ තියෙනවා මොන දෙයක් හරි මම කියලා ගත්ත ගමන් හිතෙන්න ඒක අරසා කරන්න නඩත්තු කරන්න වෙනස් වෙනවා පශ්චාත්තාප වෙනවා මම කිව්වේ නැතත් ඒක නාස්ති හැබැයි මට දුකක් නැහැ දැන් අපි හිතන්න අපි සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු බලනවා බලන එක බඩුව තම හිත දීලා ඒක ගෙදර ගේනවා ගෙදර ගෙනාන් පස්සේ ඒක කැඩුනොත් පශ්චාත්තාප වෙනවා ඒක සුපර් මාකට් එකේ දේවල් නම් මොකද වෙන්නේ? යාලල්ල. ඒකේ මනසගේ ඒ අතර විශාල බඩතොගේ එකක් මම කියාගත්ත ගමන් එතන ඉඳලා මේක සල්ලි ගෙවන්නත් උනේ නඩත්තු කරන්නත් උනේ දිගටම යන නිසා යමකට තෘෂ්ණාව ඇති කරා නම් යමකට මගේ කිවණක් එතනින් විතරයි දුක. මෙතන මේ බුදුදානන්සේ මේ පොසාරමාන කුච්චා වෙන්නන්නේ ඒ දේවල් වල මම ආයනයෙන් එන දුක තමයි මේ ආමිෂ වස්තුවේ දුක් කියන්නේ. යමක් නැතිවෙතියෙදි නැති බවටත් තණ්හාවක් ඇති වෙනවා. නැති බවට මේ නන්දියක් ඇති වෙනවා. ඒ මොකද ඇති බවට තැලිලා තැලිලා තැලිලා ඉන්න මිනිස්සයා අර නැතිකම දාපු ගමන් ඒකට ගෙඩිය ටිකකින් කන. එතකොට එතන අලුත්. ඒකට දෙන දෙන උත්තරය ඇතිකම දෙන්න. ඒත් මේ ඇතිකමයි නැතිකමයි දෙක තමයි සංඥා ඇත්තේක් නැති නැත්තේක් නැති தত্ত্বය. බුදුන් වහන්සේ සඳහන් කරන ඔය ආනන්ද සප්පයි වගේ සූත්‍රවල මේ ආකින්චඤ්ඤායතනයේ ගෙවක් කරන ලබන නිය සංඥා නාසඤ්ඤායතන යත් බැඳීමක් ඇති වෙනවා. මේ ආකින්චඤ්ඤායතන වැඩි ලොකු එකක් කියලා. අන්නේ ඒ ධ්‍යානයක් ලැබලා ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියන එක භාවනාවට විපස්සනාවට අරමුණක් මිස ඒ ලබන අකිෂ්ඨඥායතේ හෝ නේව සංඥා නාසඤ්ඤායතේ ආඩම්බරයක කාරණාවක්. ඒක නිකන් භාවනාවට අරමුණක් විතරයි. ඒක නිසා සර්වඥාන්සෝ ධ්‍යාන භාවනාව හෝ සමතපැත්ත නැතුව විස්තර කරන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පෙන්ලා තියෙනවා. අපි මේ වඩන සතිය එවනතර මේ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා ආදී වශයෙන් අපි මේ කෙලස් කියවන් කරලා ලබා ගන්නවනේ ධර්මතා කොටසක්. අදම සුදු ධර්ම ටිකක් ඒවට කියනවා මේ අපි ධර්මයේ හොඳ පැත්තේ ධර්ම. නරක ධර්ම අකුසල් ධර්ම නෙවෙයි. හොඳ ධර්ම ටික. ඉතින් මේ ධර්ම තමයි අන්තිමට අල්ලිම කරදරයක්. අර නරක දීලා ගැටගත්තා වූ මේ ශෝබන චෛතසික කියලා නම් කරලා තියෙන්නේ මේ ශෝබන චෛතසික වලට අනිවාර්යෙන් බන්ධනයක් ඇති වෙනවා. ඒ උගදෙනෙක් කියනවා මේ අශෝබන චෛතසික වලින් අයින් වීම සඳහා తాවකාලිකව ගත්තා වූ මේ ශෝබන චෛතසික වලට බන්ධනය හොඳ එකක් කියලා. නෑ කැහි ගෑනිත් එක හොඩු ගෑනිත් එක. එච්චරයි. කැහි ගෑනිත් හොඩු ගෑනි ගත්තා කියලා දෙකම ගෑනි තමයි. ඉතින් කාටවත් දැනගන්න පුළුවන් නම් මේ කෙලස් දීලා ගැලපුණා වූ මේ ලබා කෙලස් නිවන් කරලා ලබාගත්තා වූ මේ ශ්‍රද්ධා විදියේ සතිය සමාධි ප්‍රඥා ආදී මේ ඉන්ද්‍රිය ධර්ම ඒ අනිත්‍යයි කියලා ඒ දුකයි කියලා ඒ අනාත්මයි කියලා ඒක තමයි භාවනා කරන කෙනාට තියෙන ඉතාම අමාරු தত্ত্বය මේ සදා වඩා ගන්නාලාද මේ සද්ධාහි ධර්ම අතහරින්න වෙලා. ඒකේ අමාරුම තැන තමයි මේ සතිය අතහරින්න වෙලා. අතර මේ අකින්චඤ්ඤායතට ඒක සම්බන්ධයක් නැහැ. ඒ මොකද සතිය වඩනකොට ඕනම කෙනෙක් හිතනවා මේ සතිය සර්වතෝපදල දෙයක්. ඒ නිසා සතිය කොච්චර හරි වඩන්න ඕනේ. එතකොට යටහදාසක් වෙනවා සතිය කැඩෙන්න බෑ. නැති වෙන්න බෑ. ඉතින් එතකොට සතිය නැති වෙනකොට යාට විශාල දුකක් එන්න පටන් ගන්නවා. ඒ දුක නිසා භාවනාවක් කැඩලා සීලෙත් කැඩලා යනවා. නමුත් බොද්ධංග මට්ටමට භාවනා දුරු කරයි කියලා කියන්නේ බුදුරජාණන්සේ සති සම්බොජ්ජංගම් කෝවික විභාගතා බහුලීකතා ආදි වශයෙන් සති සම්බොජ්ජංග ගැන සඳහන් කරලා ඒක කියනවා සති සම්බොජ්ජංගික විභාගේ තබ්බං විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසංගාන පස්සී සතිය ඇති වුණත් නැති වුණත් හිතේ විවේකයේ තියෙනවා ඇති වෙන සතිය කැඩෙනකොට හිත කලබල කරගන්නවා විරාග නිසිතං සතියේ තියෙන රාගය දැක දැක දැන දැන නැති වෙන වෙලාවක් එන්නොත් මරණයට ඉස්සලා. නිරෝධ නිසිකං සතිය නිරුද්ධ වෙනව බලලා නොසලී ඉන්නවා. අනිසංකාන් පස්සේ සතිය තුලා කතාරි. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරනවා ධම්මෝ විවෝ වික්‍රේ පහතම්වා අගේවා ධම්ම. මහත්මේ මේ තන වඩා ගන්නවාද මේ සද්ධර්මය ඔබට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද? ඉතින් ඒක පෙන්වන්න අටවචාන් වහන්සේලා පෙන්නනවා මේ අකින්චඤ්ඤායතනෙ විස්තර කරනකොට රූපේ දිවක් වෙනකොට රූපය ඡය වීගෙන යනකොට ඒ යෝගාවචරයේ චෛත්‍ය ලක්ෂණ වල හැටියට වේදනාව සංඥාව සංස්කාරයක කිස්මතු වෙනවා. ඔය సౌందර්ය පැත්තට අනිකනාදී වේදනා සම්බන්ධ කම්පන චංචල වැඩි වෙනවා. සංවේදනයේ පැත්තට ගැන උනන්දු වෙනාට සංඥා පැත්ත බලපතනවා. සීලයේ සහ සදාචාරය ගැන උනන්දු එක්ක කරාට සංස්කාර පැත්තෙන් ඉදිරි පැත්තේ දෙලි වගේක් එන්න පටන් ගන්නවා. ඒ වේදනා සංඥා සංකාර කියන තුන චරිත ලක්ෂණ තුනක් හැම කෙනාටම හැම එකම ඉන්නේ. ඒ රූපේ ගිවන් කරාට පස්සේ මේක හොඳට ඉස්මතු කරලා පෙන්නනවා. තමගේ චරිත ලක්ෂණ විදියට. ඒ නිසා අපි තමන් කවුද කියලා දැනගන්න නම් අපි ඉස්සල්ලාම ගත්ත අරමුණ සම්පූර්ණ සංසිඳන කන්දලා බලාගෙන ඉන්න ඕනේ. ඒකෝට සංසාරගතව හැබැයි වලට අනුව ඔන්න තමන්ගේ ප්‍රകൃතිය ඉන්න පටන් ගන්නවා. ඒක හරිම හිත අමනා කරන සුළු එකක්. මේ ලස්සන තියෙන හිතට තුවාලක ධර්ම ඉන්නවා වගේ නෝ එතන තමයි දැනගන්න පුළුවන් වෙන්නේ අටපවෙච්ච කෙලස් ප්‍රමාණය. මම කියන්නේ කවුද කියලා. අන්න ඒව සුද්ධ කරන සුද්ධ කරන යනකොට ඒ සංස්කාර මට්ටමට යනකොට නැත්නම් මේ වේදනා ආවයි කියලා තමයි මේ సౌందර්ය හැඟීම් තලුණයි කියලා නොසලී ඉන්න එක එතකොට මේ සංනිවේදනයේ හෝ සංඥා පිළිබඳ ප්‍රශ්නවලදී මායාකාරී දේවල් පිළිබඳව නොසලෙයිනික සංස්කාර පිළිබඳ නොසලෙදලා අතක්පයක් කරන කෙනෙක් වගේ වීරෙක් වගේ අන්ධෙක් වගේ මේ ඉන්න පුළුවන් ගතියේදී මේ සංස්කාර පිළිබඳව උපේක්ෂා වෙලා නුද්දනෙන මට්ටමටම යෝගාවචරය යන වෙලාවේදී උපමාවකට පෙන්නනවා අටුවචාන් වහන්සේලා පෙන්නන සංඛාර උපේක්ෂාඥාණයට හිත ගියාට පස්සේ එයා නිවනට යන්න මේ තාදී ගුණේ දිනු කළ යුතු ආකාරය මේ නොසැලෙන මනස දිනු කළ යුතු ආකාරය අල්ල නොගැනීම දිනු කළ යුතු ආකාරය පෙන්නනවා යම් කිසි ගංගකින් රාජ්‍යවලට වෙනස්ලා කී එක රාජ්‍යකින් මිනිසෙකුට රජුරෝ උදාහස් වෙලා ඒ මිනිසයා මරන්න දුෂ්ටය මරන්න අනත්මිකුත් කරනවා එතකොට මනුෂ්‍ය දැනගන්නවා මේ රජුගේ නපුරුයි. මාව දුර්සන මරන්නට රාජපුරුෂුන් ඉදහස් කරලා තියෙන කියලා එයා දුවනවා. දුවනකොට රාජපුරුෂු පිටපස්සෙන් එනවා. එනොන්න මෙයා මේ ගඟලකට එනවා. එතකොට එයා දන්නවා එහාට තියෙන වෙන රාජ්‍යයක්. ඒ නිසා මට කොහොම හරි එහාට කියලා යන්නට පුළුවන් වුණොත් මේ රජුගේ අධිකාර ශක්තිය නැති වෙනවා. මේ ගඟේ කිඹුලෝ ඉන්නවා. ජීවිත මිනිමෝරු ඉන්නවා. එතන දියසුලි තියෙනවා. සුලා තියෙනවා. කවුරුද කියන කරේනවා. පිනන්න දන්නේත් නෑ. ඒක නිසා යා තෙපර බානවා. තව පොඩ්ඩක් ප්‍රමාණවත් මේ පැත්තෙන් මැරෙනවා. එහා පැත්තේ ക്ഷേමේ නෑ. ඒකට යාට පේනවා එහා පැත්තේ ගහකින් ආපු අත්තක් මේ පැත්තට නැමිලා ඒකෙන් එල්ලිච්ච වැලක් තියෙනවා. ගඟ මැදට විතර පාත් වෙලා. ඉතින් මෙහා කරන්නේ ආපු වේගෙටම දුවවකට ගිහිල්ලා අර වැලට පැන්නාම ඒ පැල එයත් අරගෙන සම්පූර්ණ එහා පැත්තට පැද්දෙනවා. ඉතින් මේ වැල එහා පැත්තට පැද්දෙන ගමන් යා දැඩිසියේ වැල ග්‍රහණය කරන්න ඕනේ. හැබැයි එහා පැත්තට ගිය ගමන තමයි. නැත්නම් ආයෙ වැල දිගේ ආපහු මේ පැත්තට. ඒක නිසා මේ අල්ලන ඇල්ලිල්ල වැල අල්ලන ඇල්ලිල්ල රූට රැකෙන්නේ නැති විදිහට වැලට පණින්න ඕනේ. ඉරකල් බදලා අල්ලන්න. අල්ලන්න ඕනේ එහා පැත්තට ගිය ගමන මත අරින්න. ඉතින් මේ මේක තමයි යෝනිසමස්කාරය කියන්නේ. අපි වැල අල්ලන්නේ වැල බදාගෙන ඉන්න නෙවෙයි. ඒ වැල එහා පැත්තට ගණන් කිරීමේ බාධකයක් විතරයි. එහා පැත්තට ගිය ගම ඇල්ලුවේ නැත්නම් ඒ වැල විසින්ම ආපහු මේ පැත්තට ගියනවා. ඉතින් ඒක අල්ලන්න ඕන කොහොමද අතාරින්න ඕන කොහොමද කියලා අර රාජපුරුෂයන් අහන්න යන්න එපා. උන් කියලා දෙන්නේ ඒ වැලේ පත්තර වල කියන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ වැලට පැන්නේ ඒගොල්ලෝ තාක්ෂණය. ඒගොල්ලෝ අතාරින්න ඕන. දැන් කාලේ තියෙන එකට කිව්වොත් ඔය පෝල් වෝල් ජම්ප් එකේදී නැත්නම් පිටිපයින් වෙලාවේදී ඒ රිට පාවිච්චි කරන්න ඕනේ ඉහළට යන කම්ම තරවෙන්න. ඒලා රිටට වාංගුව දෙන්න ඕනේ. අර බාරකින් එහා පැත්තට පයින් ගම රිට විසිකරනවා. රිට විසිකරින් නැත්නම් රිට බදාගෙන හිටියොත් ඒ බෑනේ. ජයග්‍රහය කිම්බක් වගේ. ඒ නිසා උඩටම ගියාට පස්සේ උඩට යන හේතනාව රීටට පයින් ගහනට අපේ සිංහල නම් වල කියන්නේ ඉහළ තැනට ඔහෙ ගෙච්ච ඉනිමකට පයින් ගහුවා. කඩපුලිකමක් කියලා තමයි කියන්නේ. බුදුරජාණන් චෝගන්නේ තමයි ඉහළටම යන්න හේතු වෙච්ච ඒ සාධක කාරණාම අව තැනට ආවට පස්සේ අතාරින්න දැන් නැත්නම් ඒකම මාර ඒකම තමයි ආය ඇදලා දාන හිතුවට. ඉතින් ඒ නිසා මේ අකින්චන් ඡායතනයේ වගේ සියල්ල තැරපු තත්ත්වයක් ආවත් ඒ සදාකාලික නෑ. ඊට පස්සේ ආයේ කෙලෙස් එනවා. ඒ කෙලෙස් ආවයි කියලා තමන්ගේ වගේ තියෙන ආධිනව දන්න නිසා කෙලෙස් වලට බය නොවි කෙලෙස් තිබුණට නික්ලේශීව ඉන්න හැටි. දුක් තිබුණට හික් කරදර ගන්න හැටි, නොගන්න හැටි බුදුසසුනanse පෙන්වන්නේ නෙළුම් පතට වැටිච්ච වතුර කඳක් වගේ කියලා. අලපතට වැටිච්ච වතුර කඳුල නෙළුම් පත උඩ තිබුණට නෙළුම් පතේ තරවිලා නැහැ. නෙළුම් පත හෙල්ලෙනකොට හැරෙනවා. නිසා අපි ළඟ කෙලෙස් තිබුණට දා ගන්න ඕන කමක් නැහැ. කෙලෙස් තිබුණට මේ කෙලෙස් බව දන්නවනම් තමයි තියෙන ඒකත් එක්ක අභිනන්දනය කරන්නේ නැතුව, අභිවදනය කරන්නේ නැතුව, අජෝසනය කරන්නේ නැතුව හිටියොත් ඒක වෙලාවකම කියනවා. ඒක ගාගත්තොත් තමයි මම කියන්නේ. ඒ නිසා මේ මානවකේ අහන ප්‍රශ්නේ හරි සුද ප්‍රශ්නයක්. නමුත් සර්වඥාන්තු මේක තේරුම් ගන්න නැතුව නිකමට හරි වුණා මේක තමයි නිවන කියලා. එතන සර්වචස්සික බැරි නියෝජනයක් කරනවා. නිවන කියන්නේ කර්ම තියෙනවා. එතන මොකද පේන තෙක්මාන මොකුත් නැහැ. නමුත් මේ පේන තෙක්මාන මොකුත් නැතිකමට ආසාවක් තියෙනවා. නන්දියක් අන්න ඒක තමයි සර්වචස්සික පෙන්ලා දෙන්නේ මේ මානවකයාට ඒ අකින්චඤ්ඤායතන සම්භවම් ඥාත්වා නන්දි සංයෝජනං නැති. මම දන්නවා උඹලගේ මේ අකින්චඤ්ඤායතන සම්භවයේ තියෙනවා. නමුත් ඔබ ඒකට මේ මේක අල්ලගෙන එතනයි මේ හිර වෙලා ඉන්නේ. එහාට යන්න බෑ අපිට ඒකට නන්දි සංයෝජන නැති ඒව මේතන් අභිඥාය තත්ත තත්ත විපස්සති මේ බව දැනගෙන ඔය අකින්චඤ්ඤායතන සමාධිය කෙරේ තියෙන කැමැත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ අන්නේ විදිහට යමිතට බලන්න පුළුවන් නම් ඒ ඥානය ඇති කෙනාටම කියන එක දැනගත්ත කෙනාට කියනවා මේ නිවිච්ච තනතිච්ච රහත්ත්‍ච්ච බ්‍රාහ්මණික කියලා කියනවා. ඉතින් මේ ලබාගෙන තියෙන මේ අකින්චඤ්ඤායතන ලැබලා තියෙනවා මම අනේ ලබාගත් එක පිළිබඳව බොහෝ කල් ඇසුරු කරලා මේක නිසා මේක නැති වෙනකොට දුකක් හෝ එහෙම නැත්නම් මේක නොලැබීම නිසා දුකක් හෝ ඇති වෙනවා නම් තාම මතක තියාගන්න තාම කෙලස් තියෙනවා ඒ නිසා ඒක ගෙවන් වෙනකන් ධිකටම නැවත නැවත ඇසුරු කරනකොට මේක තිබුණත් එකයි නැති වුණත් එකයි කියන මට්ටමට දියුණු වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ලැබිච්ච අකින්චඤ්ඤායතන සමාධි විපස්සනා කරනවා කියලා කියන්නේ ඇත්තටම නැතිකම සමසිත පැවැත්ම. ඉතින් ඒකේ මේ තත්තර කියන තේකනට තේරෙන්නේ නැහැ. හැබැයි ගියේ නැති වුණාට හැම කෙනෙකුගේම හුස්ම දෙක මැද ඔක තියෙනවා. ආස්වාසය කිවිල ප්‍රසවාසය ඉනිසල කිසිම නැත්තක් තියෙනවා. ප්‍රසවාසය කිවිල ආස්වාසය ඉනිසල ඒක තේරෙන්නේ නැතිකම හේතුව හිත ප්‍රනීත වෙලා නැහැ. හිත සතුටුමත් වෙලා නැහැ. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට මේක බර්ත් රයිට් එකක් විදිහට උපත්ති මහම්බීචි බෝධයක් විදිහට තියෙනවා. අපි බලන්න පුරුදු වෙලා තියෙන මේ නැති තැන නෙවෙයි ඇති තැන නෙවෙයි සකට මේක කරන්න දීර්ඝ කාලින භාවනා කරන්න ඕනේ. භාවනා කරත් එතන උගුලක් තියෙනවා. ඒ උපයාගත්ත දෙයට තෘෂ්ණාව ඇති වෙනවා. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ ඒක ලුණු කිරික පොත වලින්න වගේ ඊටාම සියුම්ව පෙන්නලා කියනවා. ඔය පොත්තත් අරින්න වෙලෙ තව පොත්තක් තියෙනවා. ඒකත් අරින්න තව පොත්තක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ මේක සියුම් වෙවි සියුම් වෙවි යන ගමන. හැබැයි අර පළවෙනි දෙවෙනි පොත්ත ගලවනකොට ඊට පොත්ත තියෙන ගලවන්න බව දන්නවනම් ඒකට යොන්ස්මච් කාර්යය. ඒක බදාගන්න නෙවෙයි කියන්නේ ඊගාට එන පොත්තක් තියෙන ගලවන්න. ඒ නිසා බුදුසසුනේ තත්ත්ව කාශයක් වෙනගෙන මේ තත්ත්ව මංගලට පෙන්වන්නේ මාන්නේ අල්ලව දැනන්නේ නෙවෙයි. ඒ වගේම දුරුවක් වෙන්නේ. ඒ තීන්දුවන හැම තත්ත්වයක්ම මම අත්දැකලා තියෙනවා. ඉතින් ගියකම කියන ඔබ ඉන්නේ මෙන්න මෙතනයි. ඔක බල්ලගෙන ඉන්නේ. ඔක ගලවපන් ගලවට පස්සේ වෙන එකට එනවා. ඒකත් අල්ලන්න නෑ. අන්නේ විදියට නිරුද්ධ වෙන පැත්ත, ගෙවන් කරන පැත්ත, ඡේ වෙන පැත්ත, වැය වෙන පැත්ත විනෝදාංශයක් කරගත්තා නම් යෝගාචරයට දේශනාවේ නිමා වශයෙන් මට කියන්න පුළුවන් නිවන දැකලා නැති වුණාට නිවන ලැබපු කෙනෙක්ගේ ශක්තිය හිතට එනවා. මේ එන්නේ ඔක්කොමද ගෙවම් කරන්නයි කියලා දන්නවනම් තාම ගෙවම් කරන්න තියෙනවා. ඒක හරියට මේ බලංකාරය රුමානියක් වැඩ කරලා තියෙනවා පොල්ලක් අතර දීලා තියෙනවා. බින්දපන් කියලා. බලංකාරය රුමානිය වැඩ පොළු කරාට වරුවයි. නෙරණකයි කියන්නේ පිටට තියෙන තරහ. නෙරණ නැති වුණත් පොල්ලටලු වුණා කොහෙද? ඒක ඔබ දන්නවනම් න්‍යාය නිවන් දැක්කම ජීවත් වෙන මේ වැඩ කොටක් තියෙනවා. අපි ගහන ගහන පාරේ බුදුන් කියපු දෙහාගෙන ධර්මයේ හරිනවා තමයි ප්‍රයත්නේ හරිනවා. ඒකට එන්නේ එන්නේ එන්නේ ධර්මයේ සජීවී ගතියක් වෙනවා. ඉතින් ඒක නිසා මෙතන බණහන් කිසි කෙනෙක් මං හිතන්නේ මේ අකීචන தත්ත්වය අත්දකලා නැහැ නැත්නම් ඒ කට්ටියට බුද්ධිය නැහැ කියලා. මොකද එක එක අඳුරන්නේ. අඳුරන අඳුරන්නේ වැරදි දෙයක් විදියට හොඳ පැත්තෙන් අල්ලපේකනා තියෙන දුරකට බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ මතුවෙන දේ එයා පින්නන ක්‍රියාකාරකම් අනුව ඇලීමකට බැඳීමකට ඇති නොවන විදිහට විපස්සනා කරගන්න පුළුවන් නම් ඒක ඉතින් බුද්ධජනනාංශයේ ඒ ඒ තත්ත්වෙ ගියේ කනාවේ නැත්නම් මේ කෝසාල මානවකේ ක්ලාස්මේට්ස් වලින් බලාපොරොත්තු වෙදී. මේ සිල් දිනාට ඒක තමයි ඉන්න தත්ත්වය යන ඇති වෙන මේ හිතේ මනාපමනාසක් දැනගෙන විපස්සනා කරගැනීමේ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා නතර කරනවා සිල් දිනාටම දැනසි මුදා වේවා සතන් දැයි මේක අපේ සමථී වැඩ පිළිවෙලේ අවධානය නෙවෙයි නමුත් අපි කරගෙන යන චාරිත්‍රයේ ධර්ම දේශනා සානිය කරන තවතාජාති ගාථා සත්‍යයනා කරන සිල් දිනාට පිටවෙනීමේ කටයුත්ත චාරිත්‍රානුකූලව මෙතනදී අපි સમાપ્ત කරමු. ඉක්තාවතාචරම්මි සම්පතං දුක්ඛ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා පිටාවතාචරම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දුක්ඛානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා පිටාතරාචකම්මේ සම්පදාන සම්පේ සත්‍රානුමෝදතු සත් සංපත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा මුදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම්බෝ ඥාතිනම් හෝතු සුඛිතාන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ඥානිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාවනිපාපත්තිය ඉමිනා පුඤ්ඤකාමේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාපත්තිය සාදු සාදු සාදු